අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවට විලාව ගණ්ඩායි බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පජානාති චවමානේ uppajjamaනේ හීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ දුක්ගතේ සුග්ගතේ දුක්ගතේ යථා කම්මෝපගේ සත් තේ පජානාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ මුල පිරිවේ ඒ චතුූපපාතඥානෙ කියලා මේ ශාස්ත්‍රයේ සඳහන් කරන ඒ තවත් අභිඥාවක් ලෞකික අභිඥාවක් පිළිබඳව දේශනාවකට මේක අපි පුරුදු පරිදි ඒ දසුත්තර සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නන සාක්ෂාත් කළ යුතු ධර්මයක් විදිහටයි පෙන්වන්නේ. ඉතින් මේක සරුවච්චන් වහන්සේටත් ඒ බුදු වෙන රාත්‍රියේ හෙට උදේට බුදු වෙන්න කියලා අවශ්‍ය වෙච්ච ඥානයක් ඒ එක එකනා යථා කමෝපගේ සත්‍යේ තම තමන්ගේ කර්මානුරූපව චවමානේ උපජ්ජමානේ මෙහෙන් චුත්ත වෙලා යන හැටි, එතන උපදින හැටි, හීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ යනුව හීනාත්ම ලබනවා, ප්‍රනීතාත්ම ලබනවා, ස්වර්ණ වූ වර්ණවත් ආර්ණ ලබනවා, දුර්වර්ණ ආර්ණවත් ලබනවා. සුගතේ දුක්ඛතේ සුදුසු තැන් වලට යනවා, නුසුදුසු තැන් වලට යනවා. යතා කම්මෝපගේ සත්‍යේ පජානාති. කර්මානුරූපව සත්‍ය වැඩ කරන හැටි දැකපුවාම මේ අපි ලෝකයට පෙන්වන්න හදන දේ, අන්තිමට අපට වෙන දේ බලනකොට ඒක සම්පූර්ණ පොත් ඇරලා බැලුවා වගේ කතාවක් තියෙයි. ඉතින් ඒකට ලොකු සංවේගයක් පහළ වෙනවා. අපි මේ නානාවිද ක්ලේශ නිසා තණ්හාමාන දිට්ඨි නිසා අපි මේ මවාපාගෙන ඉන්න දේත් නමුත් ඊට පිටිපස්සෙන් කර්මසා කර්මඵලය අනුව ඒකේ නා ගෙනියන හැටිත් බලනකොට ඊ타ත්ම සෝචනීය භයංකර දර්ශනයක් එතන ඒ බව නොදැනේ බොහොම සුළු පිළිසයි ඒ තමන් කරන දෙයට වග වෙන්නේ. එහෙම නැත්නම් සදාචාරාත්මක වගවීමක් තියෙන. ලෝක සත්‍යයන්ගෙන් නැත්නම් අපි ගමුකෝ මිනිස්සුયો කියලා. මිනිස්සුයෙකුත් ඉතාම සුළු පිළිසයි මේ කර්මේ සහ කර්මඵලයේවත් අදහන. විශාල පිරිසක් කර්මේ සහ කර්මඵලය අදහන්නේත් නැහැ. ඉතින් ඒක මේ කාලේ දෝෂයක්වත් ਸਰවඥන්සේ පිරිනම් පාලා ගොඩක් කල් ගිය නිසාවත් නෙවෙයි ලෝකේ ඒක ස්වභාව න්‍යාය නියත ධර්මයක්. ඒ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය සහ කම්ම සම්මෝහය කියන දෙක කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියලා කියන්නේ කළ කළ දේ ඵල ඵල දේ කියලා යම් කිසි කෙනෙක් අදහනවා. තව කෙනෙක් එහෙම අදහන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා රස්සාවක් ගන්න ඕන නම් සුදුසුකම් ඕනේ නැහැ. മന്ത്രി ගිලියුම තිබ්බොත් ඇති. ආණ්ඩුවෙන් උදව් කරන්න පුළුවන් නම් ගන්න පුළුවන් කියලා අර ඒ අනියම් බලපෑම් වලින් වැඩ කරන්න උත්සාහ කරන යුගයක් අද තියෙන්නේ. ඒ නිසා එහෙම කරත් ඒ කාගේ බලපෑමටවත් කර්මේ සහ කර්මඵලයේ ඔළුව නමන්නේ ඒක වැඩ කරන්නේ වෙනම න්‍යායකට. ඒ නිසා ඒක තියනවද නැද්ද කියලා නම් ඔප්පු කරලා පෙන්නන්න බෑ. නමුත් නෑ කියලා කෙරුවොත් මේ කියන කර්මේ සහ කර්මඵලයේ කියන්නේ තමන් කළ දේ තමයි තමන් මේ විඳවන්නේ කියන එක දන්නේ නැති වුණොත් ඒ කෙනා සදාචාරාත්මක වගවීමක් නොවීමට ඒකේ හේතුවක් වෙනවා කියලා සරුවචනන්සේ අපන්නක සූත්‍රයේ පෙන්වනවා. යම් කිසි කෙනෙක් කර්මශා කර්මවලය අදහනවා නම් ඒක කොච්චර පිළිබැද්දක් නැතත් එයා දන්නවා මං දැන් කරන දේ ඊගාව මොහොතට බලපානවා. ඒක නිසා හොඳ දේ කිරුවොත් හොඳ ප්‍රතිඵල දෙනවා නරක දේ කිරුවොත් නරක ප්‍රතිඵල දෙනවායි කියලා මේකට අපි කියනවා සදාචාරාත්මක වගවීම කියලා. එහෙම නැත්නම් මේකට කියනවා බයලජ්ජ කියලා. කර්මයේ මේ පවට බය සහ ලැජ්ජාව කියලා ওই දෙක අද ඊ타ත්ම සෝචනීය විදිහට සෝදපාලුවකට ලක් වෙච්ච යුගයක්. ඒකට හේතුව මේ විද්‍යාවේදී කිසියම් විද්‍යානුකූලව තාක්ෂණික දියුණුවක් ලබන්න බෑ කර්මශා කර්මඵලයේ අදාළ. කිසිම විද්‍යයකට බයලජ්ජාවක් තියෙන කෙනෙකුට විද්‍යානුකූල සමීකරණ ඔප්පු කරලා පෙන්නන්න බෑ. ඒකට අනිවාර්යෙන් බයලජ්ජා බිම තියන්න ඕන. ඒ නිසා අද තියෙන දැනුම අවුරුදු 200ක් මානවය පිටිපස්සට ගෙනියලා තියෙනවා. මානවයල් තුල තිබිච්ච පරිසරයට හිත කරන ගතිය. අම්මා අප්පට සලකන ගතිය. එහෙම නැත්නම් මේ ඇදහිල්ලක් මේ ලෝකේ න්‍යාය ධර්මයක් තියෙනවා. මේ ලෝකේ චිත්ත නියාමයක් තියෙන කෙනෙක් ඔක්කොම යටපරගත කරන ගිහිල්ලා මිනිස්යාට පරිසරය වෙනස් කරන්න පුළුවන්. ලෝකේ වෙනස් කරන්න පුළුවන්. බොත්තමත් අධකල පමණින් ඕන දෙයක් කරන්න පුළුවන් තරමට කිනිචට පස්සේ ඒ න්‍යාය පත්‍රය අනුව ඒ ඒ දර්ශනය අනුව කිසිම විදියකට බයලජ්ජාවක් අද නැහැ. ඉතින් ඒක නිසා ලංකාවේ වගේ රටක් ගත්තත් ඒ කියන්නේ අපි සම්ප්‍රදාන කූල බුද්ධඝම රටක වුණත් ක්‍රියාකාරකම් දිහා බලනකොට කෙනෙක් තමන්ගේ සදාචාරාත්මක වගවීමක් වලන්නේ කුල්ලෙන් හරි මල්ලෙන් හරි වැඩේ කරගන්නයි බලන්නේ. ඉතින් ඒකමයි අද පවතින මේ හිතුවක්කාර නීතිය. කැලෑ නීතියක් හිතන තියෙන. ඉතින් ඒ නිසා මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය පිළිබඳව කළ කළ දේ ඵලඵල දේ කියන එකට හොඳ සම්බන්ධ අදාළ අභිඥා ඥානයක් තමයි මේ චතුපපාත ඥානෙ. මෙතනින් ගැලවුණාට පස්සේ කොහෙද යන්නේ? එලකින් පල්ලට ඇදගෙන වැටෙනා වගේ කකුල් දෙක උඩට ඔළුව පල්ලෙහාට තියාගෙන අපායට යනවද? එහෙම නැත්නම් අපි හිටපු මට්ටම නඩත්තු කරනද එහෙම නැත්නම් සුගතින් කියලා කියන්නේ මෙට වැඩිය සුන්දර වූ තැනකට යනවද කියන එක කල්පනා කරනවා නම් ඒ කෙනා ඒ ඒ මොහොතට වග වෙනවා. ඕනම ජඩකමක් කරන්න සතෙක් මරන්න හොරකමක් කරන්න කාමීත්‍යාචාරය කරන්න බොරුවක් කේලමක් කිස්සචන පරිසෝචනයක් කියන අනිවාර්යයෙන්ම කර්මේශා කර්මඵලය ඒ වෙලාවේ නොසලකා ඉන්න ඕනේ නැත්තම් වෙන්නේ නැහැ ඒ නිසා අපි අතින් ඒ වෙන වෙලාවල් වල අපි දන්නවා නම් මේ චතුපපාත ඥානයක් කියලා එකක් තියෙනවා. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාට ඒ අභිඥා ලාභින් එක පේනවා. ඊයත් ඒක පෙන්ලා කියනවා. කිව්වට අපි ඕලමල් කමර අපි බාර ගන්න. එහෙම නැත්නම් ලාභයට වාසියට අපි ඔය යටපත් කරගෙන යනවා. ගියාට ඒ කර්මේ සහ කර්මඵලයේ අපිට යටපත් වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ගාව ධර්මේ නැත්තම් කර්ම නියාමයේ තමයි වැඩ කරන්නේ. ධර්ම නියාමයේ වැඩ කරනවා නම් කර්ම නියාමයේ යට කරන්නත් පුළුවන්. අපි ඊයේ ධර්ම දේශනාවේ අවසානයේට මතක් කරගත්ත විදිහට කර්ම අහෝසි කරන්න පුළුවන්. ඒ අහෝසි කරන්න පුළුවන් වෙන්නේ ධර්ම නියාමයේ හුත්ත ඉහළ කෙලවරට ගිහිල්ලා සතිය සුඛ නමේ විදිහට හසුරන දැනගත්තට පස්සේ එයාට පුළුවන් එතන එතන කර්ම අහෝසි කරන්න. ඒක බොහොම බලවත් ආයුධයක්. නැවත ඒක දන්නේ නැත්නම් කම්ම නියාමයේ තමයි වැඩ කරන්නේ. ඉතින් මේ කම්ම නියාමයේ දන්නේ නැහැ කියලා කරන්න දෙයක් නැහැ. කර්ම නියම වැඩ කරන දෙයක්. ඉතින් ඒක නිසා අද මේක කොටිම්ම කියනවා නම් බටහිරට මේ කර්මේශා කර්මඵලය අදාහගන්න එකත් අවබෝධ කරලා දෙන එකත් මහ විශාල ඥානයක්. ඒ මිනිසුන්ට මේ සමත සම්මාදිට්ඨියක් විපස්සනා සම්මාදිට්ඨියක් මාර්ග සම්මාදිට්ඨියක් ඵල සම්මාදිට්ඨියක් කියනට වඩා මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය පෙන්වීමටත් බුදුමාකාර අමුඩ ගහගෙන කට්ටිය සැරසිලා කටයුතු කරනවා. ඒ මොකද ඒ තරම්ම ඒක යටපත් කරලා තියෙන්නේ ඔය කියන විද්‍යා දියුණුව නිසා. ඒ විද්‍යාවට කවදාකවත් බෑ සදාචාරයත් එක්ක යන්න. අනිවාර්යයෙන්ම සදාචාරය යටපත් කරලා මේ ලෝකයේ තියෙන අපේ සුඛ සුඛ සුඛභෝගීත්වය සඳහා කොල්ලෙන් හරි කමන්නේ මල්ලෙන් හරි කමන්නේ සැප විඳපල්ලා කියන ගියාම ඉතින් පෘථිවිය රත් වෙනවා. පරිසර දූෂණය වෙනවා. චිත්ත දූෂණය වෙනවා. ඒ මොනව තිබුණත් ඔය විද්‍යානුකූල දියුණුව අනුව මේක සූරකෑම නැතර කරන්න කාටවත් බෑ දැන්. ඒ තරමටම ගියා. මට්ටම ඉක්මවලා ගියා. ඒකෙදී ඒ වෙනස දකින්න પરම්පරාව තමයි අපි අපි ඉපදිච්ච પરම්පරාව. අපේ අම්මලා තාත්තලා ඒව දකින්න නැතුවම පරලෝ ගියා. මම හිතනවා ඒක හොඳයි කියලා. දැන් අපිට දකින්න වෙලා තියෙනවා. ඒක නිසා අපේ දරුවන්ට අපිට තරම් මුල හරිය දකින්න නැතුව චිත්‍රය අග හරිය දකින්න සිද්ධ වෙනවා. ඉතින් මේකට මේ විදිහටම ඔය යනාතේ යnderලා කටයුතු කරනවාද නැත්නම් අපිත් බුද්ධ ශ්‍රාවකයෝ විදියට ශ්‍රාවිකාව විදියට මේ චුතුපපාත ඥානෙ කියවෙන කර්මේසා කර්මඵලයේ පිළි අරගෙන මේ ශික්ෂාවකට ඉන්ද්‍රිය සංවරයකට බයලජ්ජාවකට පෙළඹෙනවද කියනවනම් ඒක තමයි අමාරුම දේ. අපිට ඕනේ නිවන් ලබන්න සිල්පද නොතක. ඉන්ද්‍රිය සංවරේ නොකර බයලජ්ජාව නැතුව. ඉතින් බලනවා මේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා නිවන් ලබන්න පුළුවන්. ඔපරේෂන් එකක් කරලා නිවන් ලබන්න පුළුවන්. නැත්නම් ආවල් ගුරුවරයා ගාව මාස 3ක් භාවනා කරන නිවන් ලැබෙනවද? ඉතින් ඒකට තමයි හරියට කට්ටිය ඔත්තු බල බල ඇවිදින්නේ තමන්ගේ සංවරයක් තමන්ගේ සීලයක් හික්මීමක් තමන්ගේ බයලජ්ජාවක් ගැන තැකීමක් නැහැ. ඒ එක කණ්ඩායමක්. ඒ ඒගොල්ලෝ හිතනවා මේ මේ විදියට වැඩ කෙරුවොත් නිවනට කෙටි මාර්ග හොයන්න පුළුවන් වෙනවා. තව කණ්ඩායමක් ඉන්නවා තමන් කරපු පුංචි දෙයට දැවෙමින් තමන්ටම දෙස් දෙමින් තමන්ටම සාප කරගනිමින් අතීතේ ජීවත් වෙන කණ්ඩායමකුත් තියෙනවා. ওই දෙක තමයි මනුස්ස ලෝකේ ජීවත් වෙන්නේ. සමහරු කර්මේශා කරනව පරිදි නොතක තමන්ගේ ලාභෙන් සත්කාරයෙන් සම්මානෙන් සිලෝකෙන් මගේ පළපුලුවන් කාර්කමෙන් ඔලමල කමේ මේ ජන මේ මේ දේශපාලනඥයෝ නම්ව ගන්නවා වගේ ආර්ථික විශේෂඥයෝ නම්ව ගන්නවා වගේ සමාජ බලකතුන් නම්ව ගන්නවා වගේ මට මේක කරගෙන යන්න පුළුවන් කියලා අර කර්මේ සාකර්ම ඵලයේ ඔබ හදබන කට්ටියකුත් තියෙනවා. අනික් කට්ටිය කර්මේ සාකර්ම ඵලයේ නිසාම අනිච්චන් දුක්ඛන් සංතාරේ බල්ලෙක් මෙරිලා මහපාරේ කියන්නේ තී උදේ ඉඳලා හැන්ද වෙනකන් තැවෙන. ওই දෙකොල්ලටම නිවන් මාර්ගය ලැබෙන්නේ නැහැ. ඒ දෙක මැද තමයි නිවන් මාර්ගයේ තියෙන්නේ. ඉතින් ඒ ටික කතා කරන්න අමාරුයි. ඒ මූලින් කරන සීල ශික්ෂාව පිළිබඳවත් තැකීමක් නැතු. මොකද කර්මේශා කර්මඵල පිළිගන්නේ නැති එකන ස්වභාවයෙන් කය වචන දෙකේ මේ හැසිරීමකට හික්මීමකට පෙළඹෙන්නේ නැහැ. ඒක අපන්නක සූත්‍රයේ සරුවචන්සේ සඳහන් කරන නිසා මේ මිනිස්සයා ඒ කාය වචන දෙක නොසල නොතකීම නිසා කාය වචී මනෝ දුස්චරිතක නොතකීම නිසා මෙලවත් හතරාකාර බයකටපත් වෙනවා. Tamanටම Taman දෙස් දෙනවා. අහන දකින්න කෙනත් හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා බයින. එහෙම නැත්නම් නීචයට අහුවෙලා හිරේ විලංගු වැටෙනවා. නැත්නම් අපාගත වෙනවා. ඒ වගේම තිබුණොත් යම් මේකින් කර්මේ සාකන් වල අපිට ඔප්පු කරන්න බැරි වුණාට ඊට පස්සේ අර කියන විදිහට දුක්ගතින් විනිපාතං අපායන් යනවා. යම් කිසි කෙනෙක් කර්මේ තිබුණත් නැතත් ඇතත් නැතත් දුදනෙනි කම්පල මහත කළොත් ඒකි පව්කම් නොතබාම හිත. මේ ලෝකේ පවුපින් දෙක තිබුණත් නැතත් කර්මේ සහ කර්මඵලයේ කියන දෙක තිබුණත් නැතත් පවෙන් වැළකුණොත් නම් ෂේප් කියන එක තමයි කියන්නේ. එච්චරයි අපන්නක ජාතකෙම අපන්නක සූත්‍රයේම ਸਰුවචන්සේ පෙන්නන්නේ. ඉතින් ඒක නෝන්ජල්කමක් අද ලෝකේ. අද තියෙන්නේ කර්මේ සහ කර්මඵලයේ තියෙද්දිත් මට ඕම් බලාපන් කරන්න පුළුවන් කියලා මන්ත්‍රීතුමාගේ ලියුමෙන් පගාවෙන් වැඩ යුතු කරනවා. මේ එක්කෙනෙකුටවත් ගැළවුමක් නැහැ. මෙතින් එක්කෙනෙක්වත් එහෙම නොසිතන අය නෑ මෙතන. ඕන කරලා තියෙන මේ තමන්ගේ කාය වචන බේර ගන්නව වෙනුවට මේක වෙන පැත්තෙන් කරන්න පුළුවන් කියලා. අනෙක් පිරිස තමයි තමන් එවසේ කළා වූ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම නිසා තැවෙනවා. පුළුවන් තරම් තැවෙනවා. අනේ දැන දැන පව් කරපුවම මොකද මේ වෙලා තියෙන්නේ කියලා මනසට හම්බ වෙන කැම ටික කන්න බෑ. එළඹ බැදුර නිින්ද යන්නේ බඩ දනවා නානා ප්‍රකාර මානසික රෝග ඇති එන්න පටන් අර ගන්න. ඉතින් ඔය දෙකොල්ලට නම් බණක් අහන්නවත් වෙලාවක් හම් වෙන්නේ නැහැ. කෙනෙකුට මේ කියන බණක් තර්කානුකූලව ණය විපස්සනාවට න්‍යායානුකූලව කල්පනා කරන්න වෙලාවකුත් නැහැ. මොකද ඔළුව තියෙන්නෙම අර දෙකේ අවුල් වෙලා. ඒ නිසා එහෙම කෙනෙකුට භාවනාවක් කරගන්න දැන් අපි අපේ ගෙවල් වල ඉන්න අනික් මිනිස්සුන්ට මොක භාවනා කරන්න බැරි මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ටත් පැය 24 හම්බෙන්නේ අපිට වගේමයි. නමුත් ඒගොල්ලන්ට ඒ සඳහා කාලය යොදවන්න බෑ. ওই নানা ආකාර වැඩ ගොඩක් තියෙනවා. අපිත් දැන් හෙට අනිද ගෙදර ගියාට පස්සේ අපිටත් මේ වගේ කාලය යොදවන්න බෑ. මොකද ඒ? මොකද මේ Nissan වනේ විශේෂ මේ වශියක් එකක් තියෙනව නෙවෙයි. ඒ ගිය ගමන් අපි අර කර්මේශා කර්මවලේ පිළිගැනීම පැත්තක තියලා අපි අපේ පොළමල කන්දකේ දුවන්න පටන් අරගන්නවා. ඒක නිසා මේ අපි අතික්කන්ත මානුසකේන මනුස්සයා ඉක්මවපු පිසිදු ඇහැකින් සත්‍යේ පජානාති මිනිස්සෝ දකින්න උපදිනවා මැරෙනවා හොඳ තැනක ඉඳලා නරක තැනට යනවා. නරක තැන ඉඳලා හොඳ තැනකට යනවා. ස්වර්ණෝ දුර්වර්ණෝ එනවා. හීන පනීත ගතියටපත් වෙනවා කියලා දකින්න එක ਸਰවචාන්සේ සඳහන් කරන්නේ මේ අභිඥාව පහළ වෙච්ච කෙනාට සිව්මහල් සිව්මහල් පාසාදක උඩ ඉඳගෙන වීදියක් දිහා බලා ඉන්නා වගේ. මේ එක්කෙනෙක් වීදියේ දොරක කාමරයක නිවසක ඉඳලා එළියට එනවා. තව කෙනෙක් නිවසක් ඇතුළට යනවා. තව කෙනෙක් වීදියේ හැසිරෙනවා. තව කෙනෙක් හතරමං අන්දේ ඉන්නා වගේ පේන්න පටන් ගන්නවා මේ මිනිස්සු මේ මේ මොහොතේ මැරෙන කී දහහක් ඉන්නවා. මේ මොහොතේ උපදින කී දහහක් ඉන්නවාද? ඉතින් ඕකෙදී ඔය ਸਰුවචනාංශය දීලා තියෙන මේ චුති සහ උපාද දෙක කිටපිවිසීම සහ ගෙයින් නික්මීම කියන එක දෙනකොට ਸਰුවචනාංශය තව වචන දෙකක් කියනවා. වීදියේ හැසිරෙන්නන් සහ හතරමං හන්දේ ඉන්න අය. එතකොට තේරවාදී පිළිගන්නේ මේ uppatti සහ චුති අතරමැද ඉන්න කටෙක් පිළිගන්නේ නැහැ. අපේ කියන විශාල වාද මේ පුනරුත්පත්තිය ගැන කතා කරන්න ගියාම මෙලොවෙන් ඉපදිලා ඊගාව එකේ ඒ වෙලාවෙම උපදිනවා අතරමැද භවයක් අන්තරා භව කතාවක් නැහැ. ඒ මා විශාල වාද මේවට. තියෙනවද අන්තරා භවයක් නැද්ද කියලා. හේම්පිරික ඥානසී ස්වාමීන් වහන්සේ මේ පාඩය ඉනහර දක්වලා වෙනවා සරුවචාන්සේ පෙන්නනවා. මේකට ඇතුළේ නායත් පේනවා. පිට වින නායත් තියෙනවා වීදියේ විදින කට්ටියකුත් පේනවා. අතරමං හන්දි ඉන්න කට්ටියකුත් පේනවා. ඉතින් ඒගොල්ලෝ තාම ගයක් නියම කරලා නැහැ. ගේකින් පිට වෙලත් නැහැ. ඒගොල්ලෝ අතරමැද අවස්ථාවේ ඉන්නේ. ඉතින් මේ මේ తত্ত্বය කවුද වාද කරලා හෝ අත්දකලා හෝ නිශ්චිත කියන්නේ. ඒ නිසා එදා ඉඳන් ධාතුර දිගටම අන්තරාභාවයක් ඇත්තේ නැත්තේ කියලා මේ හිතවිලි ගණන් කර කර වගු ඇඳ ඇඳ ප්‍රස්තාර ගහගෙන දඟලනවා. නමුත් මෙතන ਸਰවඥයන්සේ සමාන අවස්ථා හතරක් පෙන්වන්නේ. ඇතුල් වෙන අය පේනවා, පිට වෙන අය පේනවා. ඒක චුති උප්පාද. වීදී හැසිරෙන අය පේනවා. හතර මං හන්දික හැසිරෙන අය පේනවා. මේ වගේ අපේ උපදින මරණ සත්වයින්ගේ ක්‍රියාකාරකම් මේ අභිඥාව ඇති කෙනාට පේන හැටි. ඉතින් මේ මෙතෙක් කියපු කරුණු ටික තේරුම් අරගෙන යෝගාවචරයේ තමන්ගේ ජීවිතේට ශික්ෂාව නම් කරගන්න ලං කරගන්නේ කොහොමද? යෝගාවචරයේ තමන්ගේ ජීවිතයට ඉන්දිය සංවරය ලං කරගන්නේ කොහොමද? යෝගාවචරයේ තමන්ගේ ජීවිතයට බයලජ්‍ය දෙක ලං කරගන්නේ කොහොමද කියන්නේ මේකේ විපස්සනා පැත්තෙන් ගතපැත් ගත හැකි පැත්තක් තියෙනවා. ඉතින් අර මෙතෙක් කරපෙවයිදි වගේ මම හිතුවා මේ චුතුපපාත ඥාන ශීර්ෂයෙන් ඒ අර විදිහට සමාහිතේ චිත්තේ මුදු භූතේ කම්මනීයේ ආනෙන්ජප්පත්තේ අනංගනේ තිතේ ඒ කියන හොඳ මානසික තත්ත්වයක් ගන්න මට චුතුපපාත ඥාන ලැබේවා කියලා අදිෂ්ඨාන කරනකොට හොඳට තමන්ගේ හිතේ தત્ත්වය වශී කරගෙන ඒ චුතුපාංචා චතුපාණ පාත ඥාන ලැබුණොත් මිය යන උපදිනායේ පේනවා. නමුත් ඒ හා සමාන දෙයක් විපස්සනා කරනකොටත් දැක ගන්න පුළුවන්. ඒක හරහා තමයි ඔය කියන අභිඥා මට්ටමට යන්න පුළුවන් වෙන්නේ. ඒක අපිට කියන්න පුළුවන් මේ අරමුණෙන් ඉඳලා හිත පිට යන හැටි සහ එහෙම නැත්නම් පිට අරමුණකට හිත යනවා. ඊට පස්සේ පිට අරමුණක ඉඳලා නැවත අරමුණට හිතේ එන හැටි ඒක අපිට අකමැති වුණත් දැක ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම දැක ගන්න වෙනවා. ඒ දැක ගන්න නැතුව කවදාකවත් විපස්සනා සමාධියක් එහෙම නැත්නම් චන මාත්‍ර සමාධියක්වත් ගන්න බෑ. ඒක නිසා අපි බණ අහලා බයලජ්ජාව ඇති කරගෙන ඉන්දිය සංවරය අරගෙන සීලයක පිළිහිටලා අපේ ශක්ති ප්‍රමාණය අපි බලනවා මේ යහ පැවැත්ම තමයි අපි දන්න කයේ හිත පවත්තන එක. ඉතින් අපි ඒකට ඔක්කොටම සෑදිලා සැදී පැහැදී ගිහිල්ලා වාඩි වෙලා පූර්වකෘත්‍ය කියලා වාඩි වුණාම අපිට සමාහලාට පේනවා මගේ හිත දැන් මේ අරමුණ ඇතුලේ ඉන්නේ කියලා. ඒ කියන්නේ ගේ ඇතුලේ. ඊට පස්සේ පේන මෙන්න පිට වෙනවා. ඊට පස්සේ වෙන පිට වෙච්ච එක ඇතුලට එනවා. ඉතින් ওই දෙකම අපිට කරප්පන් වෙනවා දකින්නකොටම මොකද අපි කැමති නැහැ අරමුණෙන් පිට යනවා දකින්න නැත්නම් පිටේ ඉඳලා අරමුණට එන එක අපිට විශේෂ ගෝචර වෙන්නේ නැහැ. අපි හිතමු යම් දවසක යෝගාවචරයා අරමුණේ හිත තියෙනකොට අරමුණේ හිත තියෙන බව දැනගන්න මොකක් හරි උපමානයක් අල්ලගත්තයි කිය. මම දැන් ඉන්නේ සතියේ කියලා යාට තේරෙනවා. ඒකුම් ගාක් අමාරු දෙයක් සතියට එන එක නෙමෙයි අමාරු දෙය. සතියකට ආව බව දැනගෙන ඒකට ප්‍රමෝදය පහල කරන එක. ඒ දෙක අතින් අපි හරිම දුර්වලයි. සතියට සතිය අරමුණට ගත්තත් ඒ බව ප්‍රකාශ කරන්න අපි දන්නේ. එහෙම නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න ඔප්පු කරලා පෙන්නන්න ඒක අස්පනා පිට දැකව බව පෙන්වන්න කියන්න අපි දන්නේ දෙක සතියේ ඉන්නකොට හිත ප්‍රමෝද වෙනවට වැඩිය හරි නීරස වෙනවා. කම්මැලි වෙනවා. ඒකාකාරී වෙනවා. බය ඇති වෙනවා. නිදිමත වෙනවා. ඒ නිසා සතියේ ඉන්න වෙලාවේ ඉන්නේ මේක වෙන්නේ කියලා බලාපොරොත්තු වෙන්න ඕනේ මේක ප්‍රමෝදමත් වෙන එකයි. බලාපොරොත්තු වෙන්න ඕනේ මේක භාවනා දියුණුවක් බව තේරුම් ගන්න එකයි. බලාපොරොත්තු වෙන්න ඕනේ මේ කෙලෙස් අඩු වෙච්ච බව තේරුම් ගන්න එකයි. නමුත් ඒ විනෝඩ වෙන්නේ අයියෝ හරීම ඒකාකාරී, හරීම නීරසයි, හරීම කම්මැලි. ඒක නිසා මේ අරමුණ වෙනකොට වෙන අරමුණක සිටියොත් මොකද වෙන්නේ? මේ ඉරියව් වෙනකොට වෙන ඉරියව්වට ගියොත් මොකද වෙන්නේ? මේ ගුරුරගා භාවනා කරනකොට වෙන ගුරුරෙක් ගත්තොත් මොකද වෙන්නේ? වෙන භාවනා මධ්‍යස්ථානට ගියොත් මොකද වෙන්නේ කියලා අපි අර එකම අරමුණක ඉන්නකොට සතිය පිහිටනකොට ඒකේ ප්‍රමෝද වෙනවා වෙනුවට නැත්නම් ਸਰවචනාංශ අපට ප්‍රමෝද වෙන්න කියද්දී මායя අපිව කම්මැලි කරනවා. මායя කෙලස් ඇවිල්ලා කම්මැලි කරන ඉතින් අපි අහුවෙන්නේ මායයටද බුදුන්ටද කියලා අපි කල්ැතුව කොන්දේසි අසංකල තිබුණ නැත්නම් අනිවාර්යයෙන්ම කම්මැලිකම තමයි තියෙන්නේ. ඉතින් අපි හිතමු කවදා හරි කාට හරි ඒ සතියේට හිත ගන්න ඕනෙත් පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ යා හොඳටම දන්නවා දැන් මේ මනෝ විකාරක නෙවෙයි. හීනකත් නෙවෙයි. බීලමත් වෙලත් නෙවෙයි. දැන් ඉන්නේ සතිය කියලා දාන්න. ප්‍රත්‍යක්ෂණය කරන. එතකොට ඒක ප්‍රමෝද කරන්නත් දන්නවා. ඒක තමයි මම තන වඩා ගන්නවා. ඒ තමයි භාවිතා කරන්න ඕන. බහුලීගත කරන්න ඕන කියලා දන්න. ඉතින් මේක ඇත්තටම කියනවනම් නිවන වගේම දෙයක්. මේ තිබුණට දන්නේ නැති එක තමයි මේ අපි මේච්චර සංසාරේ යන්න හේතුව කියලා දල වශයෙන් කී හැකිය. එහෙම ඉන්න වෙලාවක අච්චර අමාරුවෙන් අපි සත්‍යමත් වෙලා සතිපත් බව දැනගෙන සතිමත් බවට ප්‍රමෝද වෙලා ඉන්නකොට ওই කොච්චර නීති තිබ්බත් ඒ කර්මානුරූපව ඉෂ්ටු අනුව ආහාර අනුව චිත්ත තත්ත්ව අනුව හිත පිටපයි. එතකොට අර සිව්මදුර කවුලෝක ඉන්න කෙනෙක් මේ ගියක් ඇතුලේ ඉන්න කෙනෙක් වීදියට බැස්සා වගේ මේක දැක ගන්න පුළුවන් නම් ඒක යථාභූත ඥානෙ නැත්නම් චිත්ත tattve තේරුම් ගැනීමේ අත්‍යවශ්‍ය එකක්. අපි මේ සිල් රැකයි කියලා. අපි සතිය පිහිටුවයි කියලා. හිතේ මේ තිබුණු ජඩ ගති, කඩප්පුලි ගති, නන්නත්තර වෙන ගති නතර වෙන්නේ නැහැ. ඉතින් ඒක එහෙම දැකලා ඒකට හිත නරක කරගන්න නැතුව ඉන්න එක නම් ශික්ෂාවට වැටෙනවා. හිත පිට යනවා හොඳ තැනක ඉඳලා නරක තැනට යනවා නැත්නම් අරමුණක ඉඳලා වෙන අරමුණට යනවා ඒ අලිමදියට හරක් කියලා ඒකට තව හිටනරක් කරගත්තොත් එතනින් තමයි කර්ම රැස් වෙන්න පටන් ගන්නේ යන බව දැනගෙන මේක තමයි ඊගාව අභ්‍යාසය මට තියෙන දැන් අරමුණේ ඉන්නකොට ඉන්න බව දාන්න සතියනෝ සතියින බව දාන්න මට ප්‍රමෝදයකුත් තියෙනවා ඔන්න හිත නපුරු තැනකට ගියා නපුරු තැනට ගියාට පස්සේ නපුරු තැනට යනවට වැඩිය අමාරුයි ඒකට හිත නරක කරගත්තොත්. හිත කරදර ගන්නවා කියන වචන සමන් ඕකට පාවිච්චි කරන්නේ. හිත කරදර නොගන්න ඉන්න එක සීල ශික්ෂාව නෙවෙයි. සමාධි ශික්ෂාවත් නෙවෙකට ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා. හරිම අමාරු. මෙතන උඟ දෙනෙක් හිතන්නේ අපි දහම් පාසලේ වයි ඉගෙන ගන්නෑ. ගමේ පන්සලේ හැමතෝ බණට කියලා නෑ. බුද්ධඝම් පොතේ නෑ. එහෙමනම් කොහොමද මේ කීකරු නිර්මල නික්ලේශී තැනක ඉඳලා හිත කබලෙල්ලෙවට පැනනා වගේ දුකටපත් වෙච්චාම ඒක දිහා බලලා පශ්චාත්තාප නොවි ඉන්නේ කොහොමද කියන එක පොඩි දරුවෙකුට නම් කරන්න පුළුවන් වයසක කෙනෙකුට කරන්න බෑ. ඒ මොකද ඒකට පශ්චාත්තාප වීම තමයි පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි නමුත් පශ්චාත්තාප වෙලා ලැබෙන කිසිම ලාභයක් තියෙනවද කියලා බුදුරජාණන්සේ ප්‍රශ්නයක් අහනවා. වෙන්නේ මොකද්ද? හිත තවත් නඩත්තු කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. එහෙම පශ්චාත්තාප නොවි බලාන ඉන්නකොට අපිට පේනවා නම් අර ඊයේ කිව්වා වගේ ගෙදර ඉන්න මිනිහෙක් වෙන ගමකට යනවා එන ගමකින් තව ගමකට යනවා තව ගමකින් තව ගමකට ගියාට පස්සේ මිනිහට ආපහු එන්නේ ඉතිච්චාම අර ගිය වීදියේ දිගේම ආපහු එනවා වගේ ආපහු වෙලා ගෙටකෙව දින වෙලාවක් පොඩ්ඩක් හිතන්න ආයෙත් ඇවිල්ලා රොන්දයක් ගහලා නන්නත්තර වෙලා හිත අරමුණට ආපු වෙලාවක ඒ යෝගාවචරයට අර ඉස්සලා gederin නිකුත් වෙන්න ඉස්සලා වගේ අර උපමානය හරහා අන්න දැන් නම් වටම ගිහිල්ලා ගෙටම ආවයි කියලා. Tamange අර සතිය පිහිටෝ බවට උරගා බලන්න පුළුවන් නම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නම් අස්පනා පිට සහතික කරලා දෙන්න පුළුවන් නම් ඒක විශාල ජයග්‍රහණ. මේ චුතුපපාත ඥානෙ ලැබීමට නිකන් හරියට වැඩ පටන් ගත්තා වගේ. ඒ බවට නැවත gedetta ආවට පස්සේ දන්නේකට සතුප්පාද කියලා කියනවා. ඒකට සරති කියන වචන සරුවචනසේ පාවිච්චි කරනවා මම මෙතන ඉඳලා රවුමක් ගහලා. ඒ රවුම ගැහුවේ මගේ උමනාට නෙවෙයි. ඒ හිතේ තියෙන <clears throat> ජඩ ගතියට, කර්ම වේගයකට, චිත්ත වේගයකට, ආහාර නිසා, ඍතු නිසා. නැත්නම් තාට පස්සේ දැන් දන්නවා ගමේ කතාවක් තියෙනවා කොල්ලෙක් නම් රත්ය අතු ගාලා ගෙට ගැත්තොත් නාවලා ගන්න පුළුවන්. හැබැයි කෙල්ලෙක් එළියට ගත්තොත් නම් ගන්න අමාරුයි කිය. කොහේ බටලවිලා තියෙනවද දන්නේ නැහැ. ඒ නිසා කොල්ලෝ රස්තිය දෙකවට අපේ අම්මා නම් ගණන් ගන්නෑ. හැබැයි කෙල්ලන්ට නම් දෙන්නේ නැහැ. ඉතින් මේ හුඟ දෙනෙක් ඒ එළියට ගිය කෙල්ලෙක්ගේ විදිහට තමයි හිත බලන්නේ. ඒ නිසා මම භාවනාදී කියනවා. මේ භාවනා වැඩ පිළිවෙලට කොලුකම තියෙන්න ඕනේ. පරුස ගතිය තියෙන්න ඕනේ. පුරුෂ ගතිය තියෙන්න ඕනේ. ඉතින් හුඟ දෙනෙක් ඒක නෑ. ඉතින් ඒක ඉතින් මොකද කරන්නේ? ඉතින් මම කිව්වට ඕ හරියන්නේ නෑනේ. ඒක නිසා කොල්ලෙක් රස්තියාසුවක් ගහලා නැවත ගෙට එනවා. එතකොට මේ නෑදෑයන් මා නැති අමතක කළ දවසේ ඔබේ පැලේ නැත දොරගලු වැසිනේ පියාණෙනීමම නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ මගේම පිය වේවා කියලා තියෙන. නැවත gedෙත් එනකොට පයින් ගහන්න එපා. මූණට කෙල ගහන්න එපා. උණු වතුරක් කරන්න එපා. ඒතර කොල්ලා තවත් ජඩ වෙනවා. ඒචා නැවත gedෙට එනකොට සරති කියලා මෙයා මෙන්න මෙතන ඉඳලා මෙහෙම මෙහෙම රවුමක් ගහලා මේ ආවේ කියලා දැනගන්න පුළුවන් නම් එතකොට දිබ්බ චක්කුසහ දිබ්බ චුතුපපාත ඥාන කියන දෙකේ මූලික දත්ත රැස් කරන්න පටන් ගන්නවා. තිබුණේ පිළිතුරු තැනක මෙහෙම මෙහෙම රොම්පි කෙලලා නන්නතර වෙලා රස්තියාදු ගහලා දැන් ගෙට ආවා. මේක සරති කියන සිහිපත් කරන්න පුළුවන් නම් ඒ යෝගාවචර ලැබෙන ආනිසංසය තමයි අතරමැදි අවස්ථාවල එකතු කරපු කර්ම සේරම අහෝෂි වෙනවා. කර්ම යන්නේ එකතු වෙන පැත්තට. ඊට පස්සේ විවරති කියලා එකක් බුදුරජාණන්සේ පෙන්නනවා. ඒක හෙලි කරන්න පුළුවන් වෙන්න වසංගන්න බෑ. වසංගවුවොත් කෙලස් වෙනවා. මම හිත මේ පිසුත් තැනක තිබ්බා. ඒකෙන් සද්දෙට ගියා, වේදනාවට ගියා, හිතවිල්ලකට ගියා, මට මනාප ගති පානවා මනාප දැන් ඔන්න ඒකෙන් ආය ආවා ඉන්න අරමුණට කියලා ඒක විවරණය කරන්න පුළුවන් මතක් කරාට මදි විවරණය කිරීමෙන් තමයි අර හතුර පතුරු ගහන්නේ අපි කෙලෙසේ සුන්නද්දූලි කරන්නේ විවරණය කරන්න බෑ ඊට පස්සේ උත්තානි කරෝති ඒක හුවා දක්වන්න ඕනේ මගේ ජීවිතේ කවදාකවත් නැති විදිහට මට මන් දැන් සමාව දෙනවා මගේ ජීවිතේ මං කවදාකවත් නැති විදිහට වෙච්ච වැරද්දට සමාව දෙනවා ඒ අවුරුසු කාලෙට කියනවා අපේ සිංහල gedara දොරේ බත බුලතින් නිතර පෙරේ. වෙච්ච පමාගෙන නැවත සමාදෙන ගතියක් බුලතේ තිබේ. වැරද්දක් වුණාට බුලත් අතක් දීපුවා පස්සේ ඒ පමාවට සමාවක් ලැබෙනවා. ඒ වාගේ එකක් තියෙනවා. Taman ඒ රොම්පේ රොම්පි ගහලා රස්තියාතු ගහලා නන්නත්තර වෙලා හිත ආවට පස්සේ ඒක සරති විවරති පසංගන්නේ උත්තානි කරොත් යන්නේ මගේ ජීවිතේ කවදාකවත් මම මෙතකල් මේ වැරද්දක් කරලා ආවට පස්සේ සමාවක් දීලා නැහැ. නමුත් බුදුහාමුදුර අපිට දීලා තියෙන පොඩි ලයිසන් එකක්. එහෙම ආවට පස්සේ සමාව දුන්නොත් අතරමැද අවස්ථාවල තියෙන පවු නැති වෙනවා. ඊට පස්සේ මේ උත්තානි කරෝති කියලා කියන හයිලයිට් කරනවා කියලා තියෙන්නේ වෙනද භාෂාවේ අද තියෙන ක්‍රමයට. ඊට පස්සේ මේක දේශේති කාට හරි ගිහිල්ලා කියනවා. භික්ෂුනාචලා එමය කරන්නේ Taman අතින් වැරද්දක් වෙච්චාම ශිල්පදයක් කැඩිච්චාම දේශනා ගාමිනී ආපත්‍ති කියලා જાතියක් තියෙනවා. ගිහිල්ලා තව කෙනෙක් ළඟට වැඳලා කියනවා අවසරයි. එයත් මට වැඩි වැඩි මල් වුණාට කමන්නේ බාල් වුණාට කමන්නේ හැබැයි භික්ෂුවක් වෙන්න ඕනේ. ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම ආපත්‍යක් සිද්ධ වුණා. එතකොට මේ ආපත්‍ති බාර ගන්න එකනත් කියනවා. හොඳයි. ආපත්‍ති දේශනා කරන එක ආයති සංවරේ සාසනයේ ලොකු පණක් සජීවී දෙයක්. ඉස්සරහට මේම නොකරන්න වග බලා ගන්න කියලා ආයති සංවරයට උපදේශයක් දෙනවා. ඒ වගේ කවදා හෝ Tamange හිත ඒ සාරති විවරති උත්තානි කරෝති දේශේති කියන මේ පද හතර විදිහට කමඨාන් සුද්ධ කරන වෙලාවේ මේක හෙලි කරගන්න පුළුවන්කමක් ආවනම් මේක පව් හෝදන ක්‍රමයේ පව් අහෝසි කරන ක්‍රමයේ ඒක නොකරන එකට කියනවා ඔලොමලකම කියලා. මේක කියන එකට කියනවා අහිංසකකම කියලා. ඒ නිසා යම් කෙනෙක් අහිංසක නම් එයා කොහොමඩත් ඉන්නේ දිවි ලෝකේ තමයි. එයා කොහොමඩත් ඉන්නේ නිවනේ තමයි. එයා කොකටත් ඉන්නේ ආර්ය ලෝකේ තමයි. අපිට ඒක කරගන්න බැරි. අපි වැරද්දක් කිව්වොත් අපේ හතුරා. ඒක වැරදියට පාවිච්චි කරලා අපේ කීර්ති නාමය නැති කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිට කියන්න තරම් පිළිගන්න තරම් සත්පුරුෂෝ නැහැ. ඒ මොකද Taman Tamanට අසත්පුරුෂ නිසා. Tamanට Taman අසත්පුරුෂ නම් ලෝකේ කොහොක්වත් අසත්පුරුෂෝ නැහැ. Tamanට Taman සත්පුරුෂ නම් ඒ කියන්නේ පිට යනවා හිත ගණන් ගන්න එපා. ඒ හැටි. මේක මම කියන්න එපා. මේක මගේ කියන්න එපා. මේක මගේ ආත්මය කරගන්න එපා. හොඳට හිත නාවලා තොටිල්ලේ තියන්න බලන්න මෙන්න පනිනවා එළියට. ලාහට ගෙම්බ එකතු කරනවා වගේ. ඊට පස්සේ රොම්පි ගහලා ආයෙත් එනවා. ආවට පස්සේ තමන්ට පුළුවන් නම් මෙතන හිටියේ මෙතෙන්ටයි ගියේ. ඒක හොඳට විවරණය කරලා කියලා දේශනා කිරීම හරහා ඒ පව් සමා කරන්න පුළුවන් ක්‍රමේ තියෙනවනම් යාට තේරුම් ගන්නවා මේ චෙක්කල් සංසාරේ පව් එකතු වුණා. ඒවට කියනවා මෝහ පටල කියලා. දැන් එතන එතන එන පුංචි පුංචි අකුසල කර්ම ගෙවම් කරන ක්‍රමය දාන්න. එතකොට නූපන්න කුසල් නොයිපද වීමේ දක්ෂකම වගේම හිතේ දැනට උපන්නා වූ අකුසල කර්ම ගෙවන් කිරීමේ දෙවෙනි ප්‍රධාන වීරිය ඉන්න පටන් ගන්නවා. uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya chandaṁ janeti vāyamati viriyaṁ ārvati cittaṁ paggannāti padāti. හිතට මේ පිරිසුත් තැනක තිබ්බා මෙයා කක්ක ගා ගන්න. කෙලස් වීඩියෝ වලට යනවා. ගිහලා රස්තියාදුවක් ගහලා ආවට පස්සේ හිතන රක් කරන්නේ නැතුව සරති විවරති උත්තානි කරෝති දේශේති කියන විදිහට ඒ එයා ගමන් කර ගමන් පෙත මාර්ගය හෙලි කරන්න පුළුවන් නම් අර ඒ වෙනකොට අලුතෙන් ඇවිල්ලා තියෙන කෙලෙස් විතරක් නෙවෙයි ඉපදිලා හිතේ තියෙන චිත්තසංතානෙ තියෙනවත් අයින් කරන්න දැනගන්නකොට යාට තේරෙනවා හිත දුවන්නේ මේ වගේ නම් ওই වගේ තමයි ඊයේ නිදාගත්ත මනුස්සයා හෙට උදේ නැගිට්ටට පස්සේ ඊයේ නිදාගත්ත හිතමනේ දැන් හෙට උදේ තියෙන කියලා අපි බාර ගන්නවනේ ඒ වගේම යම් කෙනෙක් මෙතනින් මැරිලා තව තැනක උපදිනකොට ඒ මිනිස්සයා තණ්හාමාන දිට දුරු කරලා නැත්තම් ඒක කොහෙන් හරි ඒක නඩත්තු කරන්න උත්සාහ කරනවනේ ගඟට වැටිච්ච එක පිටුරු ගහේ හරි එල්ලෙනවනේ භවනා කරලා මේ ජීවිතේදිම මේක නැති කරගත්ත කෙනෙක් නම් ඒ නැතුණාට පස්සේ ඊගාපුරු කල්ලන්න යන්නේ නැහැ අල්ලන්න ගියොත් අහුවෙනවා ඒක නිසා ගිවං කරපේකන මේ ප්‍රශ්නේ නැහැ. ගිවං කරපො නැති කෙනා දැනගන්න ඕනේ මේ වගේ හිත රස්තියාදු ගන්නකොට ඕකම තමයි ඔය චුතූපපාත ඥානයේ තියෙන විදිහට මෙතනින් චුත වුණාට පස්සේ ඊගාට මොකද්ද අල්ලන්නේ කියන එක මොනම කෙනෙකුටවත් මොනම තාලකින්වත් කියන්නේ. කම්ම නිමිති ගති නිමිති පහළ වෙනවයි කියලා ඒ කෙනා භාවිත මනසක් ඇතුව සුතමේ ඥානෙ, චින්තාමේ ඥාන, භාවනාමේ ඥානෙ ඇත්තම් ඊට කියන්න පුළුවන් ඔන්න මරණ වෙලාවේ හරස්කඩක් පෙන්වනවා. එතෙන් තමයි යන්නේ කියලා. ඉතින් යම් විදියකට එහෙම ඊගාට අල්ලන තැනක් ගැන අපේක්ෂාවක් නැති කෙනෙක් හිතන්නකෝ. රහතන් වහන්සේ නම. ඉතින් රහතන් වහන්සේ දැන් මෙතනින් කෙලුණාට පස්සේ කොහෙද අල්ලන්නේ? ඉතින් ඔය සරුවචාන්සේ වැඩ ඉන කාලේ ඔය මේ ඒ වංගීස කියලා බ්‍රාහ්මණෙක් හිටියා. එයා ඕනෙම ඔලු කට්ටකට තට්ටු කරලා කියනවා කොහෙද ඉපදිලා තියෙන්නේ කියලා. ඉතින් හරි ප්‍රසිද්ධයි. හැම තැනම ගියාම මිනිස්සු කුදුපඬුරු දෙනවලු. අනේ මගේ මහත්තයා කොහෙද මැරිලා ඉපදුනේ? මගේ අම්මා කොහෙද මැරිලා ඉපදුනේ? මගේ පුතා කොහෙද? ඒ වගේ ඔලු කට තට්ටු කරලා කියනවා. ඉතින් කන්නසෙක් කියවලු උඹට මේ ඔය ඔය ඔය විද්‍යාවට කොහොල් කේල් ගහට කොට කොට ගියා වගේ මේ ගයින් ගාට කොට කොට ගියාවයි කියලා ඔබ හොටපටලව ගන්න තැනක් තියෙනවා. ওই විඥාවට ගිහිල්ලා සවැත්නුවර ජේතවනාරාමේ ඉන්න එක්කෙනෙක් ගිහිල්ලා හම්බෙන්නේ කියලා. පස්සේ මංසා එනවා බුදුහාමුදුරුවෝ. ආවට පස්සේ බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරනවා ඕනම කෙනෙක් මැරිලා ඔලු කට්ට මට දෙන්න මම තට්ටු කරලා කියනවා කොහෙද යන්නේ කියලා. සිබුදුචානන්සේ කියනවා සංඝයා වහන්සේ නමකට. රහතන් වහන්සේ නමකේ ඔලු කට්ටක් ගෙනත් දෙන්නේ. අර මනුස්සයා තට්ටු කරලා බලපන් මිනිහ හොල්මන් කොහෙවත් ගිහිල්ලා නැහැ. ඉතින් බුදුහාමුදුරන් මොකද කියලා. අහුවෙන්නේ නැහැ. ආයෙසරත් තට්ටු කරලා බලන්න. ගිය තැන අහුවෙන්නේ නැහැ. තුන් සැරයක් බැලුවට පස්සේ පුතාට මොකද දැන් මේ ශාස්ත්‍රය වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ කියනවා උඹ දන්නේ ඔය ඔලු කටට තට්ටු කරලා ගිය තැන හොයන යන්ත්‍රේ. නැත්තම් ඒ මන්ත්‍රේ. මයි ළඟ තියෙන විට බොහොම බරගත්තු මන්ත්‍රයක්. මෙයා මේ මන්ත්‍රයෙන් වැඩ කෙරුවේ. ඒ වෙලාවේ මේ සිවුරු ඇරලා සිවුරු පෙරවගෙන කියනවා අනේ මට මේ මන්ත්‍රේ කියලා දෙන්නේ. ආය අල්ලන්නේ නැති මන්ත්‍රේ. අපි තියෙන්නේ එහෙම නෙවෙයිනේ. පුළුවන් තරම් මේක අල්ල බදාගෙන ඒ අල්ල බදාගත්ත ප්‍රමාණයටනේ ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බෙන්නේ. දැන් භාවනා කරන වෙලාවේදී ගෙවල් දොර අතහැරලා ඇවිල්ලා මෙතන ආනාපානෙ ඇල්ලුවාට ටික වෙලා ආනාපානෙත් ගෙවුනහම ඒකට papu වතුර ගාන අඬව ගහන්න ඕනේ. ගෙවෙන්න තමයි මෙතෙන්ට ආවේ. ගෙවෙන එක තමයි කළ යුත්තේ. ඊට පස්සේ මුකුත් අල්ලන්න එපා. මේක හිතන්න හත්තට සැරේ කෙරුවයි කියලා. එතකොට යාට තේරෙන පටන් අරගනි අර හිත පිට යනේවා අල්ලලා. නැවත එන තැනකොත් අල්ලලා. කලබල වෙන්නේ නැතුව හිත දුක් කරදර ගන්න නැතුව හිත පීඩා ගන්න නැතුව හිටියොත් හිත පිට ගියා කියලාත් කනගාට වෙන්න දෙයක් නැහැ. නැවත ආවයි කියලා සතුට වෙන්න දෙයක්වත් නැහැ. හැබැයි වෙනදට වැඩිය හිතේ ගතිය යන එන තැන පොත් බැීමක් අහුවෙන්න පටන් ගන්නවා. හිතක් තිබ්බාම මෙහෙමයි දුවන්නේ කියලා. මේක කිසිම චාරයක් නැහැ, කිසිම න්‍යායක් නැහැ. මේ දුවන ගතිය දකින්නකොට යාට පේන්න පටන් ගන්නවා ඒක පිළිබඳව පශ්චාත්තාප වීමේ ගෙවන් වීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ක්ෂය වීමක් වෙන්න පටන් ගන්නවා. වැය වීමක් වෙන්න පටන් ගන්නවා. ඉස්සර නම් හිත පිට ගියාම ඉසాత බඳගෙන අඬනවා. දැන් නැහැ. ඒක වෙනවත් එකම හිත පිට යෑමත් නතරයි. ඒක මහා අමුතු ගූඪ සම්බන්ධයක් තියෙන්නේ. හිත පිට යන්නේක පිළිබඳව පශ්චාත්තාපේ නතර වුණාට පස්සේ හිත පිට යන්නේ නැහැ. ਸਰවඥාන්සේ දෙන උපමාවක් එකරි කිට්ටුවෙන් යන එකක්. පුරුෂෙක් හිස්ත්‍රියාවක් අසාධවයි. දවසක එනකොට ඒ පුරුෂ ඒ ස්ත්‍රියාව වෙන පුරුෂෙක් එක්ක සංවාසයේදීලා ඉන්නව පේනකොට අර මනුස්සයාට විශාල බලාපොරොත්තු සුන්වීමක් ඇති වෙලා කියනවා උඹට මේ මනුස්සයාට හිත තියෙනවා නම් මම ඒ අදහස අතහැරපන් මම දැන් කාද වචන කියන දික්කසාද ඒ දවස්වල ওই දික්කසාද මගුල් තිබුණේ නැහැ කොහොමද දික්කසාද කියලා දික්කසාද කෙරුවට පස්සේ අර ගෑණි වෙන මිනිහෙක් එක බුදිය ගත්තා උඹට මොකද්ද ඇති ගාය කියලා උඹ ගෑණි නෙවෙයි ඊට පස්සේ ගෑණි යන්නෙත් නැහැ හොර මිනිහලා හොයාගෙන දැන් හොර මිනිහත් එක්ක නෙන්නේ ඉතින් මේ හිතටත් මේ මගේ හිත කියපු ගමන් තමයි ගෑණී කඩප්පුල ගන්න නිසා මනුස්සයට සෑහෙන්න බොණ්ඩ වෙනවා. එළිය පිරිමි බොන්නේ සෑහෙන ලොකු ප්‍රශ්න නිසා. සෑහෙන්න බොණ්ඩ වෙන ප්‍රශ්න තියෙනවා පිරිමින්ට. ඉතින් සෑහෙන්න බීලා පුතිය ගන්න. නමුත් ගෑණි පොඩ්ඩක් අතහැරලා දැම්මා නම් ඒක බෑනේ මේ දරුවන්ට ඒකට හොඳ නෑනේ. පාරේ බැලලා යන්න බෑනේ. පාරේ බැලලා යනකොට නම් අත් දෙක අල්ලගෙන අම්මේ ප්‍රේම ජවනිකා බලන්න පුළුවන්. වැදලා 60 පිරුණත් ප්‍රේම හැබැයි gedara ආවම නොද්දකින් නොපතන් නොදොමකින් තමයි. ඉතින් ඔක අතහැරියාම ඉවරයි. ඒ වගේ ඔය හිත පිට යනවා කියන එකත් හිතින් අතහැරියාම අමාරුයි. බැඳපු කට්ටියට උඟක් අමාරුයි. ඔය දීප උපමාවෙත් හැටියට. බැඳපු නැති කෙනාට අමාරුයි හැබැයි. ඉතින් යන්න රින්දෙතුකට පුතුමයි හිත පිට යන එක නතර වෙනවා. ඒ නිසා කවුරු හරි මේ මනුස්සයා දිහා බැලලා කිව්වොත් මේ මනුස්සයා ඉස්සර හරියට මේ කරපු පව් වලට හිත කරදර ගන්න જાති මිනිස්සේ කෝකනම් ඒකාන්තෙම අපාය යන්නේ කියලා අල්ලපගෙදර මිනිස්සයා මොනවා කිව්වත් මේ මිනිස්සේ හරියට භාවනාව අල්ලගෙන හිත පිට යන වගේ දේවල් පිළිබඳව තැවෙන gati අඩු කරගන්න පටන් අරගත්තොත් එයාට හිත පිට ගියත් පිටතනක ඉන්න බව දැනගෙනත් පශ්චාත්තාප නොවීමේ අමුතු කලාවක් ඉගෙන ගන්න පුළුවන්. එතකොට කාටවත් කියන්න බෑ මේ මිනිසාගේ කර්මය මිනිසාගේ ගතිය කොහාට යයිද කියලා. එහෙම නෑනේ. එහෙම හිත වැඩ කරන හැටි දන්නේ නැති කෙනා අනිවාර්යයෙන්ම ওই කියන කර්ම ශක්තිය විදිහට තමයි වැඩ කරන්නේ. නමුත් සර්වචන් වහන්සේ සඳහන් කරනවා මේක මෙහෙමම විය යුතු නැහැ බුද්ධෝත්පාද කාලෙක. මේක මෙහෙමම විය යුතු නැහැ මිනිස්සෙකේ. ත්‍රිසනුගේ වෙනවා. මේක මෙහෙමම විය යුතු නැහැ ක්ෂණ සම්පත්‍ය දන්න කෙනාගේ. මේක මෙහෙමම විය යුතු නැහැ සද්ධර්මයේ ආපු කෙනාගේ. මේක මෙහෙමම විය යුතු නැහැ සත්පුරුෂය ඇසුරු කරන කෙනාගේ. මේක මෙහෙමම විය යුතු නැහැ පැවිදි වෙච්ච කෙනාගේ. එයාට විකල්පයක් තියෙනවා. ඒකට හොඳ ඔය චුතුපපාත ඥාණයට සම්බන්ධ නැති වුණාට මේ කර්මේ සහ කර්මඵලයේ පිළිබඳ කතාවේදී ඔය සංකදම කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙදී මේ සරුවචනාංශේ ධර්මදේශනාවක් කර කර ඉන්නකොට අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෙක් කියන්නේ වෙන දැනක පැවිදි වෙච්ච කෙනෙක්. මෙතෙන් ආවට පස්සේ බුදුසෙන්සේ ආව පිළි අරගෙන ආනෝ ඕගොල්ලන්ගේ සාස්ෘණ වංශෙත් ඔයගොල්ලන්ට ශික්ෂා පද උගන්වනවාද කියලා. එතකොට යගෙන අපේ ශාස්ත්‍රුන් වහන්සේත් අපිට පන්සිල් පද පහ උගන්වනවා. අපි හිතුවට මේ පන්සිල් පද බෞද්ධයි කියලා එහෙම කතාවක් නැහැ. ඒකේ කාලේ කායනාගත තියලා තියෙනවා. ඉතියා කියනවලු අපේ ගුරුන් වහන්සේ කියනවා සත්තු මරන්න එපා. සත්තු මරොත් අපාය යනවා. හොරකම් කරන්න එපා. හොරකම් කරොත් අපාය යනවා. කාම මිත්‍යාචාරය කරන්න එපා. කෙරුවොත් අපාය යනවා. බොරු කේලම් හිස්සචන පරිසචන කතා කරන්න එපා. අපාය යනවා. මත්පැන් පානය කෙරුවොත් අපාය යනවා. යං කම්මං යං කම්මං යම් බහුල යම් බහුලං කරති තන්තං උපනේති. කුමක්ද බලවත්ව කරන කර්ම ඒ අනුව අපායට යනවායි කියලා. එහෙම කිව්වට පස්සේ බුදුජානක ආනන්ද හැමතුරන්ට කියනවා. ආනන්ද ওই විදිහට බැලුවොත් නම් එක එක්කත් අපායට යන්න බෑනේ. උඟ දෙනෙක්ම පව් කර කර ඉන්නේ. යමක් බහුලීගත කරයිද ඒ අනුවනේ අපාය යන්නේ. මිනිස්සු හැම වෙලාවෙම පව් කරන්නේ නැහනේ. සත්‍යක් මරණ මිනිස්සෙක් වුණා දවස පුරාම සත්තු මරන්නේ නැහනේ. වැඩි වෙලාවක් කියන්නේ සත්තු නොමරන්නේ. හොරකම් කරන මනුස්සයා වුණා දවසට එකක් දෙකක් හොරකම් කරනකොට මුළු දවසම හොරකම් කරන්නේ නැහැ නේ. කාමීත්‍යාචාරය කරන්න බෑනේ දිගටම. බොරු කියන එකත් බෑනේ. හොරකම් කරන එකත් බෑනේ. මත්පැන් පානයත් බෑනේ. ඒක පුදුමස කියන්නේ නම් මේ මිනිස්සු සාමාන්‍යයෙන් කවදාකවත් පස්පවෙයි නිරතව යෙදිලා ගත කරන්නේ නැහැ. එතන යම් කර්මයක් බහුලීගත කරොත් ඒ අනුව අපාය යනවායි කියලා කියනවනම් වැඩි දවසේ වැඩි වෙලාවක් මනුස්සයෝ ඉන්නේ පව් කරමින්ද නැද්ද කියලා අහනවා ආනන්දහම. ආනන්දහම හුඟ දෙනේ පව් කරමින් නෙවෙයි. එහෙනම් කවුරුත් අපාය යන්න බෑ. ඒකට අර අන්‍ය තීර්ථකයා ඔළුව පාත් කරගෙන එයා වැරද්ද බාර ගන්නවා. මේ බුදුජානනාංශයේ ප්‍රකාශයත් අනුව. ඒකට බුදුරජාණන් කියනවා මෙහෙම තමයි ආනන්ද මිනිස්සු හිතානේ. එයා කෙරුවොත් කර්මයක් ඒක අනිවාර්යයෙන්ම බෞලීගත කෙරුවොත් වැඩිපුර කරන එකට යනවා. නමුත් කදාචි කරහචි ලෝකේ උපජ්ජේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ. කදාතුරකින් ලෝකේ බුදු කෙනෙක් ලෝකේ පහළ සම්මා සම්බුදුරජාණන්සේ පහළ වෙනවා. පහළ උන්වහන්සේත් කියනවා සත්තු මරන්න එපා. සත්තු මරුවොත් අපාය. හොරකම් කරන්න එපා. හොරකම් කරොත් අපාය. කාමීත්‍යචාර කරන්න එපා. කාමීත්‍යචාර කරොත් අපාය. බුදු කේලං හිසචන පරිසචන මුසාවාදා එපා. මත්පැන් පාන එපා. ඒක කිරුවොත් අපාය යනවා. හැබැයි වැඩියෙන්ම කරන දේ අපාය යනවා කියන කතා නැත්තම් වැඩියෙන්ම කෙරුවොත් අපාය යනවමයි කියන කතාව බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. ඒ වෙනුවට සඳහන් කරනවා දැන් බුදුන් කෙලෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා. ඔබට manussත්ත්ව ප්‍රතිලාභයක් තියෙනවා. ඔබට බණ ඇහුණා නම් ඔබ සත්තු මරලා අපාය යනවා කියන දෙයට ඉසాత බැඳගෙන අඬනවා වෙනුවට අද ඉඳලා සත්තුන්ට අබේදාන දෙන්න පටන් ගනි. බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. ශාසනයක් තියෙනවා. අබේදාන දීපන්. මේ යම්තා හොරගම් කරලා උඹේ හිත කියනවනම් අනේ මම මැරුණාට පස්සේ අපායට යන්නේ අවල් දේ හොරගම් කරුවා කියලා. දැන් ඒකට කරන්න දෙයක් නැහැ. අද ඉඳලා දන් දීපන්. පුළුවන් තරම් දන් දීපන්. ඔබ කාමීත්‍යාචාරය කරලා තියෙනවනම් පශ්චාත්තාපුණයි කියලා ඇති වැඩ නැහැ. අද ඉඳලා කාමවස්තුන්ට අරසාව දීපන්. අනුන්ගේ අඹුවන්ට දුවදරුවන්ට පාරදී දැක්කත් අරසාව දීපන්. බලහත්කාරකම් කරන්න එපා. බොරු කේලම් ඉස්සචන පරිසචන කතා කරන එක කතා නොකර හිටපන්. නැත්නම් ධර්මයේ කතා කරපන්. මදේට පමාදේට හේතු වෙන මත්පැන් පානය කරන විදිහට අප්‍රමාදේ වඩපන්. එතකොට බුදුසෙන්සේ අහනවා දවසක මේ මිනිස්සයා සතෙක් මරුවා විතර කනගාටුයි. ඒ නිසා එදා ඉඳලා සත්තුන්ට අබේ දාන දෙන්න වතුරක කූඹියක් ගහගෙනව දැක්කත් කොට දාන. එහෙම නැත්නම් ආර්ශකන ඊට පස්සේ හොරකම් කරන මිනිස්සෙක් නම් පුළුවන් තරම් දන් දෙන්න පටන් ගන්නවා අනුන්ට හොරකමේ අනිත් පැත්ත. කාමීත්‍යාචාරය වෙනුවට කාමසුන්ට අරසාව දෙනවා. බුදු කේලම් හිස් සත්‍යන පරිසව වෙනුවට ධර්මීය කතාව හෝ නිස්සද්ද භාවය රකින්න. ඒ වෙනත්නම් මත්පැන් පානය කරන වෙලට අප්‍රමාදේ වඩන. එතකොට බුදුන් සානෝ දවසක මේ මිනිස්යාගේ අර මරපු සත්තු ප්‍රමාණයට ඉක්මවලා ඒ අකුසලයේ ඉක්මවලා එයා අබේදානේ දීපු දවසකටක් හිතන්න කියලා. කරපු හොරකම් ඉක්මවලා එයා දාහණයෙන් මේක ඉක්මවන වෙලාවක් හිතන්නේ කියනවා. ඒත් නිකන් කාමීත්‍යචාරයට ඉස්සර එළවෙලව බලාත්කාරකම් කරපු එකනා ඒක අනිත් පැත්ත කරලා කරලා කාමසුන් ආරසාව දීමේ මහා කුසලයක් රැස් කරගත්ත වෙලාවක් ආවට පස්සේ මේ දෙක නිකන් තරාදියක තට්ටු දෙකක් වගේ මේ කුසල පැත්ත බොහෝ කොට කෙරුවොත් බහුලීගත කරොත් එයා හරියට කන්දක් උඩ නැගලා හග්ගෙඩියක් අරගෙන පිබිද්දහම කොච්චර දුරට හග්ගෙඩියේ සද්ද යනවද ඒ තරම් විශාල පුලුල් මනසක් ඇති කරගන්නවා ඒ මිනිස්යාගේ අර පුංචි අකුසල් ටික අයින් වෙලා අර අකුසල් නිසා හිතට ගත්ත මේ යහ ජීවිතයෙන් ලැබිච්ච කුසලය බබලන්න පටන් ගන්නවා උපමාවකට කියනවා පුංචි මේ පීරිසයකට වතුර ටිකක් අරගෙන ඕකට ලුණු කැටයක් දැම්මොත් ලුණු රහ හිටිනවා ඒකට ගංගානන් නගියට නදියට ගිහිල්ලා ලුණු කැටයක් දාපුවාම ගංගානන් නදිය වතුර ලුණු රහ වේද කියලා බුදුහාමර කියන. නෑ. ඇයි එතන පිරිසුදු ජලයේ වැඩි ලුණු අඩුයි. මෙතන වතුර අඩුයි ලුණු වැඩි. එන්නේ වගේ තමයි තමන් කරන අකුසලයේ බලවත්කම වෙන්නේ. උඟා කකුසල් කරන එක්කනට පුංචි අකුසලයක් බරපතල දෙයක්. නමුත් ඒක දැනගෙන කුසල කරන්න පටන් ගත්තට පස්සේ අකුසලයේ සාන්ද්‍රණය තනුක වෙලා තනුක වෙලා තනුක වෙලා අට සතුටක් ඇති වෙනවා මම ඉස්සර මේ මේ අකුසල් කරපු කෙනෙක් මම දැන් කරන්නේ මට බුද්ධෝත්පාද කාලයක් හම්බෙලා තියෙනවා මට manussත්ත්ව ප්‍රතිලාභයක් තියෙනවා මගේ චර්යාව වෙනස් කරන්න මට ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා එතකොට යා අනිත් පැත්තට ගියාම අර ගංගා නනගේ වැලියට නදියට ලුණු කැටේ දැම්මා වගේ මේ මිනිස්සයා පව් කළත් දිවි ලෝක යනවා කියන අරකම අනික් මිනිස්සයා පව් කළා පායනවා ඒ වගේම දැන් අනික් මනසත් පිංකම් උත් කරනවා. ඒත් අපාය. මේ මනස ගොඩක් අකුසල් කරලා දිවි ලෝක යනවා. ඒ නිසා මිනිස්සුෙන් හිතා ගන්න බෑ. මේක ਸਰුවඥ විෂයක්. કોઈ මිනිස්සු කිව්වට කර්මේ කර්ම මෙහෙමයි කියලා ඒක වෙනස් කරන්න පුළුවන්. ඒකට තමයි මේ ශාසනයක් තියෙන්නේ. ඒක තමයි මේ බණක් භාවනාවක් තියෙන්නේ. පව් නොකලයට නෙවෙයි මේක. පව් නොකලයට වුණා නම් ඔය අඟුලිමාලට ගොඩේන්න හම්බෙන්නේ මේ කපට. චණ්ඩාශෝක රජුරවන්න ධම්මාශෝක වෙන්න වෙන්නේ නැහැ. දුටුගැමුණු රජුරවන්න මෙච්චර සාසන ජීවක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අකුසල් කරලා තිබුණත් හිත නන්නත්තර වුණත් එයා පශ්චාත්තාපන වී නැමෙත එනකන් කටයුතු කරන කෙනාට තේරුම් ගන්න පුළුවන් අපේ හිත අපි කැමැත්ත නැති වුණත් අසංස්කාරිකව අසම්පජානව අකුසල් සිද්ධ වෙනවා. කායික වාසික මානසික මේවට අයිති වාසිකම් කියන්නේ. මේක මම කළා මේක මගේ මේක මගේ ආත්මය කියන්න යන්න එපා බලන්න ඉව සිද්ධ වෙච්ච දෙයද කරපු දෙයද කියලා. ඒ දේ කොහොමද කරන්නේ භාවනා කරපු නැති කෙනෙක්. උදේ ඉඳලා හැන්ද වෙනකන් කච කච කතා කරන මිනිස්සු කොහොමද දන්නේ මේ කතාවෙන් කාගට හිත නරක වුණාද නැද්ද කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකන් নানা ආකාර කර්මාන්ත කරන එක්කන කොහොමද දන්නේ මේ වෙලාවේ සතෙක් මරුණාද නැද්ද කියලා. ඉතින් ඒ නිසා ඒව පුළුවන් තරම් ප්‍රයෝජනෙ සලකලා කරලා කරපු දෙයක් වුණත් මම හිතලා කරාද නැත්නම් මගෙන් සිද්ධ වුණාද කියලා බැලුවොත් සත්‍යමත් කෙනාට මධ්‍යස්ත මතධාරියෙකුට මිස Taman කරපු දෙයක් නැවත බැලලා Tamanටම විග්‍රහයක් කරගන්නත් බෑ. අපි ඒ තරම් අපේ දිහා බලන්නේ පූර්ව නිගමන සහිතව. අපි දන්නවා ක්‍රිකට් ගහන වෙලාවේදී ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ මොන හරි අමලියක් කරදරයක් වුණොත් ඒ විනිශ්චයකාරවරු දෙන්නෙක් ඉන්නවා චීෆ් අම්පයයි ලෙග් අම්පයයි දෙන්නා. ඉතින් එයාගේ තමයි තීන්දුව දෙන්නේ. ඊට පස්සේ ඉතින් පිළි අර ගන්න ඕනේ ආගන්තුක පක්ෂය හෝ නේවාතික පක්ෂය. පහු වෙනකොට පහු වෙනකොට තේරුණා ඒ ක්‍රීඩා විනිශ්චයකාරවරු පක්ෂග්‍රාහී මනුස්ස දෝෂී තියෙනවා. එයා එක පක්ෂයකට අදිනවා. එතකොට අනිත් පැත්තේ කට්ටිය කිව්වා බෑ බෑ මෙයාගේ මනුස්ස ගතිය තියෙන නිසා මෙයා පක්ෂයකට අදිනවා. ඒ නිසා මේ තීන්දුව අපි කොහොමද අභියෝගයට ලක් කරන්නේ? ඉතින් මෙයාගේ තීන්දුවම නම් අවසානයේ තීන්දුව. එතකොට එයා තමන් දීපු වැරදි තීන්දුව අගය කරනවා. ඊට පස්සේ තමයි ටෙලිවිෂන් කැමරා එක ආවේ. Third umpire. දැන් හිතන්න ක්‍රිකට් ගේමක් යනවා. විනිශ්චයකාරයා විනිශ්චය දීලා තියෙනවා. එක පාටියක් කියනවා අපි පිළිගන්නේ නැහැ කියලා. විනිශ්චයකාරයා කියපේක පිළිගන්නේ. එතකොට තුන්දලා මේක තුළ වීඩියෝ එක බැලුවොත් වීඩියෝ එකේ කවදාවත් පක්ෂග්‍රාහීත්වයක් නැහැ නේ. වීඩියෝ එකේ කවදාකවත් පක්ෂගා ඔන්න ඔච්චරයි සතිය තියෙන වටිනාකම. සතිය තියෙනවා. තර්ඩ් අම්පය වගේ පක්ෂග්‍රාහී වෙන්නේ නැහැ. අපි හිත කවදාකවත් ඔතෙන්ද ගන්න බෑ. අපි හැම වෙලාවෙම පක්ෂග්‍රාහී මනසකින් ජීවත් වෙන. ඉතින් ඒ කෙනාට වැඩ කරන්නේ කර්ම විතරමයි. ඒක නිසා සරෝජාන්සේ සඳහන් කරනවා අර විදියට වැරද්ද දැනගෙන හරි පැත්තට ආවොත් ඒ මනුස්සයා හිත යොදලා ඒ හරි වැඩේ දිගට කරගෙන ගියොත් වැරද්ද යටපත් කරලා අහෝසි කරලා දිවි ලෝකේ යන්න පුළුවන් වැරද්ද කරපු එකෙන්ම ගත්ත ගැම්මේ. ඒක තමයි සෙල්ලක්කාරකම කියන්නේ. ඒක තමයි යෝන්සුමංස්කාරය කියන්නේ. ඒක තමයි ගංගති කියලාට පීන කියන්නේ. හැබැයි බුදුරජාණන් ඉවර කළා කියනවා මේ අන්‍ය තීර්ථක කියලා දුන්නා වගේ. ඔබ අසවල් කර්මය කෙරුවා ඒක බොහෝ කොට කරා. ඒ නිසාම අපාය යනවා කියන එක ඇදහුවොත් අනිවාර්යයෙන්ම අපාය යනවා. මොකවත් නිසා නෙවෙයි වැරදි ඇදහිල්ල නිසා. ඒ අපි නිවැරදි කරන්න හිතන්නෙත් නැහැ. බුද්ධෝත්පාද කාලයක් තියෙනවා මට මේකට පිළියමක් තියෙන බව දන්නෙත් නැහැ. වෙච්ච දේම තැවි තැවි කටයුතු කරනවා. ඉතින් ඒක හොඳට පේන තිනවා මේ ලෙඩක් ආවට පස්සේ මානසික අසහනයක් ආවට පස්සේ මේ මිනිස්සු ලෙඩේම සුභාසින්තනයක් කරගෙන ලෙඩ වෙච්ච බව කී කිය ඉන්න හරි කැමති. මොන්න බේසු දුන්න සනීපෙන්නේ නැහැ. ඉංගන්නගේ තුවාලේ වා. අර තුවාලේ මැස්සේ වැහුව තරමට කීයක් හරි මනුස්සෝ සල්ලි දෙන්නේ. නිසා තුවාලේ පෙන්නගෙන පාරායිනේ තියාන සරව බෑ බෑ. තියාගෙන කවුරු ඇවිල්ලා කිව්වොත් හරි මං තමස ගෙනියලා නාවලා ආඳුන් කිරිපැන් වලින් මේ තුවාලේ සනිපකට දෙන අර උතිත්තු කුණු වරපෙන් බණේ තමස පිස්සුවක් කතා කරනකොට ඒක කොහෙද මට කවුරක්වත් කියක් කර දෙන්නේ අපි ඔක්කොගෙම ලෙඩ අද හිඟන්නගේ තුවාලයක් කරගෙන අපි හරි ආසයි මේ අර කායේ තියනවා මේකක්කම තියනවා මේ පිපුරුම තියනවා කියලා. හැබැයි අපායට ගියාට පස්සේ ඔව් ආහන්නේ මේ යම යම දූතියෝ. වක් කරන්න පටන් ගත්තා බම්බු ගහනවා වගේ ලෝදිය වක් කරන්න ගියාම උඹට මේ උගුරේ අමාරුවක් එහෙම තියනවාද? ලෝදිය ගිනනකොට රිදෙයිද බබට? එව්වාන්නේ. භාවනා කරන්න ගියාම පොඩ්ඩක් කල්පනා කරන්න කරලා තියෙන කර්මත් එක්ක බලනකොට පස්ස පැත්තට උල තියලා ඉන්ධනවලට මේ කොට්ටේ රත් වෙන එක කොච්චර ලේසිද? උල තිබ්බට පස්සේ බුදිය ගන්න පුළුවන්ද? බුදුහාමර කියනවා මොන නින්දද්ද වල උල තියපේ කාට කියලා භාවනා කරන්න ගියාම නිදි. මොකද උල තියලා නැහැ. ඒක නිසා මේක දන්නවනම් කර්මයේ සහ කර්මඵලය අපි මේ නගන චෝදන අධ්‍යා පොඩ්ඩක් බලන්න. අපි මේ මොනවද දැනගෙනද මේ මේ කයට කොච්චර ආසාවකින්ද කතා කරන්නේ? මේ මේ ජීවිතේට කොච්චර ආසාවකින්ද කතා කරන්නේ? විලිලැජ්ජයි. ਸਰවචනංශේ සඳහන් කරනවා අරණ්‍යගත වීමේ ආනිසංස රුක්ඛ මූලගත වීමේ ආනිසංස අරණ්‍යගත වෙච්ච මිනිසයා දැන් අපි උඩට යනකොට මේ මුලක් කියලා හිතලා සර්පේකට අඩිය තිබ්බොත් ඌ කනවා මැරනවා ඉවරයි. ආය බලාපොරොත්තු තියන්න දෙයක් නැහැ. ඒක ඔච්චරයි අරන්නේ ජීවිතේ කියන්නේ. ඒව නැත්තම් ලණු කෑල්ලක් කියලා හිතලා අඩිය තිබ්බ සර්පෙක් කෑ වැටෙනවා. එහෙම නැත්තම් දැක්කේ නැතුව මුලපය මුලක පය වැටුණා. වැටුණා හොම්බකට රිවට් වුණා. කන් ඇටේ බිම නැගත්තා මැරුණා ඉවරයි. දැන් ගෙදරකේ මෙහෙම මැරෙන්න පුළුවන්. ෆැමිලි ડોක්ටර්ට කතා කරන්න ඕනේ, ඉන්ෂුරන්ස් එකේ නම්බරේ බලා ගන්න ඕනේ. අරයා කිරුවේ නැත්තම් මෙයාට දෝෂ, මෙයා කිරුවේ නැත්තේ එයාට දෝෂ. අයියෝ, එකෙක් මැරිච්චාම කී දහහක් හම්බ කරගෙන කණ්ඩ ඉන්නවද ඒකේ? අර මරාලබද්ද කියලා එකක් තිබුණේ ලන්දේසි කාලේ ඉන්න වෙලාවේ. ඒ වාගේ එකක් තියෙයි. ගෙදරක ඉඳන් මැරෙන්නවත් බෑනේ. මැරුණොත් නීතියෙන් නඩුවක්. ඒ මොකද දොස්තරලට ගාණ කඩා ගන්න බෑනේ. ඉන්ෂුරන්ස් එකට කඩා ගන්න බෑනේ. බුදුසසුන කියනවා අරණ්‍යගත ජීවිතේ තියෙන්නේ සර්පේකයි මැරෙයි ඉවරයි. දැන් නම් අරණ්‍යෙත් ඒක නැහැ. අරණ්‍යෙත් ඉන්ෂුරන්ස් තියනවා දැන්. අරණ්‍යෙට දොස්තරලා එනවා. ඒක නිසා බුදුසසුන මේ භාවනා ගමනේදී තියෙන අපි කරලා තියෙන කර්ම දන්නවනම් මේ චවමානේ uppajjamaane මෙතනින් කොහෙද යන්නේ කියලා දන්නවනේ මේ අපි දැනට මේ සත්‍ය පිහිටීමේ සත්කාරයේදී සත්‍ය පිහිටව ගන්න බැරි උණයි කියලා අපි නගන චෝදනාවට හේතු වෙන කරුණ අරගෙන බලන්න මේ ෆුක් කාලා අපි මෙන්න පුළුවන් කරුණුනේ අරගෙන මේ මහා ලොකුවට කතා කරන්නේ අපි 100 100ක්ම සුද්ධවන්ත භාවයක් කල්පනා කරන්නේ මේක දැනගෙන අපි පොඩ්ඩක් මේ හම්බෙච්ච වෙලාව අපිට අපාය ගියාට පස්සේ හම්බෙන්නේ නැහැ මරණ මොහොතේ හම්බෙන්නේ නැහැ ලෙඩ වුණාට පස්සේ හම්බ වෙන්නේ නැහැ. වයසට ගියට පස්සේ හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ වෙන වෙන දේවල් වලට ඊට වැඩිය සද්දතියෙදිත් මට පුළුවන් ප්‍රත්‍යadu ගාලා එන හිත දකින්න. ඊට වැඩිය හිතවිලි තියෙද්දිත් මට පුළුවන් ප්‍රත්‍යadu ගාලා ගෙදෙට්ට එන හිත දකින්න. ඊට වැඩිය වේදනාව තියෙද්දිත් මට පුළුවන් කියලා ඒ එන කරදර තියෙද්දිත් මේක දිහා බලහාන ඉන්න පුළුවන් නම් වීඩියෝ කොඩ ඉන්න මිනිස්සෙක් මේ මෙයා එළියට ගියා මේ රත්තියදුව ගව ආයෙ ගෙදෙට්ට ආවා වගේ මේක අපිට චුතුපපාත ඥානය පිළිබඳ මේ මෙලවදීම සාක්ෂාත් කරගන්න පුළුවන්. නැත්නම් විදර්ශනා පැත්තෙන් බලන්න පුළුවන් එකක්. ඉතින් ඒ පැත්තක් ඒ විදිහට කියලා දෙන්න බුද්ධ ආගම කැමති නැහැ. බුද්ධ ආගම කියලා කියන්නේ දිවි ලෝකයන් නම් පිම්පෙට්ටිය කියලා එකක් තියෙනවා. ඒකට ගාණක් දැම්මොත් දිවි ලෝකෙට යන්න පුළුවන්. ඒක ලිල වෙන ලයිස්තු හදලා දීලා තියෙනවා. ඒ Hindu කෝවිලකට ගියොත් කියනවා අශ්වමේධ යාගය කරුවොත් රුපියල් 35000යි මෙන්න මේක තනීප කරලා දෙනවා. අර යාගය කෙරුවොත් මෙහෙමයි කියලා ඒගොල්ලෝ ලයිස්තු තියෙන. ඒ වගේම දැන් පන්සල් වලත් තියෙනවා. මේ මේ දේවල් කරගන්න මේ මේ දේවල් කරන්න ඕනේ කියලා. බිස්නස් ඔක්කොම දෙයියොත් එක කොන්ත්‍රාත් ගහලා හරි ගස්සලා දීලා තියෙනවා. ඉතින් අපි ඒ කට්ටියමනේ අමනකමට ගිහිල්ලා ඒ වැඩේ ඉල්ලන්නේ. එයා දන්නේ නැහැ මේ මනසේ මේ තනා වැඩා ගැනීම තමයි අවධානය කියලා. ඒ අතරමැදිරි මේවා කරුවට දොස් කියන්නත් බෑ. බය වෙච්ච මනුස්සයා නොකරන දෙයක් නෑ. ඒ නිසා භාවනා කරන එක දැනගන්න ඕනේ. චුතුපපාතඥානේ යම් තාක් සර්වචන් වහන්සේට බුදු වෙන්න ඉස්සලා දවසේ රාත්‍රියේදී තේරුණාද මේ කී දහහක් මිනිස්සු මේ දැන් මැරෙමින් ඉන්නවාද? කී දහහක් මිනිස්සු දැන් උපදෙමින් ඉන්නවා. මේ මරණ මොහොතේ උපදින මොහොතේ මොනම පාලනයක්වත් නැහැ. එහෙම මොනම න්‍යායපත්‍රයක්වත් වැඩ කරන්නේ නැහැ. ඒ මොකක්වත් එපා. භාවනා කරන වෙලාවට න්‍යායපත්‍රයක් තියෙනවද කියලා බලන්න. භාවනා කරන වෙලාවකටවත් අදිෂ්ඨාන පූර්වක මම මේ ආනාපාන තියාිනවා කිව්වත් හිත යන හැටි බලලා. ඒකට පශ්චාත්තාප වුණොත් අපිට මේ යාන්ත්‍රණය දැනගන්න හම්බ වෙන්නේ නැහැ. පශ්චාත්තාප නොවි ඒක දිහා බලාන හිටියානම් Tamange හිත මේ තරම් චපලන පන්දනං චපලං චිත්තං ස්පන්දනේ වෙනසලුයි චපලයි. දෙන්නනි උපමාවක්වත් නැතුව තියේදී අපි මේ කය වචන දෙකෙන් කොච්චර හික්මිලා හිටියත් ඒක ඕන ඇත්තටම ඕනේ. නමුත් මේ හිතේ තියෙන චපල භාවය චපල භාවයෙන් පිළිඅරගෙන මේක මම නෙවෙයි කියන තාක්කල් එනකම්. මේක මගේ නෙවෙයි කියන තාක්කල් එනකම්. මේක මගේ ආත්මේ නෙවෙයි කියන තාක්කල් එනකම් හිතේ හැම පව්කමකටම අපි සමාදන් වීමක් වෙනවා. එහෙම නැත්නම් අකුසල් සමාදානයක් වෙනවා. මං කියන්නේ හිත කරන හිත හිතා කරන වැරදි එව්වා මම නෙවෙයි මගේ නෙවෙයි කියලා වෙන් කරන එකක් නෙවෙයි මම මේ කතා කරන්නේ හොඳට බැලුවොත් පෙනේ හිත සචේතනිකව සසංඛාරිකව සවිඥානකව නොකරන දේවල් වලට අපි කොච්චර පශ්චාත්තාප වෙනවද කියලා බලන්න. මගේ නෙවෙයි මගේ දරුවා ගෙව්වට. මගේ අම්මගේ දේවල් වලට මගේ දේශපාලන පක්ෂයේ වෙනුවෙන් මගේ ආගම වෙනුවෙන් ඒ ඔක්කොගෙම අපි මේ මල්ලේ දාගෙන විඳින්න පුළුවන් බරද්දාදී. ඒක නිසා මේ හිත යොදාගත්ත වෙලාවේදී මේ හිත මේ තරම් චපල නම් මේ තරම් පණිනෝ නම් එහාට මෙහාට හිතා ගන්න භාවනා නොකරන මිනිස්සුගේ හිතට මොකද වෙන්නේ කියලා. හිතා ගන්න අපි සතිය කියන කඳුරන්ට ඉස්සල්ලා ගත කරපු ජීවිතේ කෝ පොත් ලැබීම කියලා. අපිට පුළුවන් ද පෙරවදනක් කියන්නේ පෙර මේ වචනයක් කියන්නේ මෙන්න මෙහෙම මෙහෙම වෙයි කියලා කිසිම දෙයක වගේ චාරයක් නැහැ. ඉතින් චාරේ නැති බව දැනටත් චාරේ නැහැ. හැබැයි චාරේ නැති බව දන්න. මගේ හිතේ චාරයක් නැති බව දන්න. මෙන්න මේ දැන ගැනීම අත්‍යවශ්‍යයි. මුගෝදනේකේ චාරයක් නැති බව වසංගන්න හදනවා. වසංගන්න කෙනාට ලෙඩාට රෝග ලක්ෂණ වසංගනා වගේ වෙන්නේ. ඒ නිසා චුතුපපාත ඥානයේ පිළිබඳව මිලෝ වශයෙන් සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ මේ හිත එළියට පයින් හැටි සහ ඇතුළට පයින් හැටි බලන්න. සක්මන් කරනකොට එළියට පයින් හැටි ඇතුළට පයින් හැටි. ඒක දකින්නේ මේ චතුප්පපාත ඥානෙ ලැබිච්ච කෙනෙක් හරියට උපමාවට පෙන්වන්නේ සිව්මෙදුරු කවුලක ඉඳලා වීදි අධ්‍යා බලනකොට එළියට යන අය ඇතුළට එන අය හොඳ තැනක ඉඳලා නරක තැනට යන අය, නරක තැනට ඉඳලා හොඳ තැනට එන අය, ස්වර්ගයට යන අය, අපායට යන අය බලනවා වගේ බලන්න හිටියොත් මේ වැඩේට මේ හිතේ තියෙන මේ නොහොඳ නොතණ්ඩාල වැඩේට දෙවන්නේක් සම්බන්ධ නැහැ. තරබලධාරි දෙවියන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේ සම්බන්ධ නැහැ. මේක දැක්කොත් පමණක් මේකට බෙහෙත් කියන්න පුළුවන්. රෝග නිర్ణය කෙරුවොත් පමණක් බෙහෙතක් අපිට ප්‍රෙස්ක්‍රයිබ් කරන්න පුළුවන් දෙන්න පුළුවන්. රෝග නිర్ణය නොකර පිට පය බරවායට පිටිකරහා බේත් බඳිනා වගේ මේ කරන වේදකම විද්‍ය පඳුරට විද්‍යාවට වැදුරු පඳුරට තමයි සිද්ධ වෙන්නේ. යෝගාවචරයට එහෙම නෑ. යෝගාවචරයට හරියට දැනගෙන කටයුතු කරන්න පුළුවන්. තමන්ගේ හිත වැඩ කරන එක පිළිබඳව හිත හික්මීමක් නෙවෙයි මේ කතා කරන්නේ. හිතේ තියෙන නොසන්ඩාල ගති පිළිබඳව දැනගන්න පුළුවන්. එතකොට හිතාගත හැකි මෙහෙම අවුලකින් අපි ජීවිතේ හමාර කරන්න ගියොත් කොහෙන් කෙලවර වෙයිද? දයන්සේ සඳහන් කරනවා කාලක හරක් ටික දාලා කටු කම්බි වටකින් වැට කරලා කන්දැත්තක තියෙනවා දැන්නත් ඒවා තියෙනවා අනුරාධපුර පැත්තේ. ඉතින් උදේ පාන්දර ගොපල්ලා යනකොට ඔක්කොම හරක් ටික ගේට්ටු ළඟ පොදි කනවා. අරපු ගමන්ම ඉස්සරහින් එක බක්කාලේ එළියට තල්ලු වෙලා යනවා. ඒකම නාම්බ වෙන්න පුළුවන්, පැටියෙක් වෙන්න පුළුවන්, දෙනක් වෙන්න පුළුවන් කෝකර. ඒ වගේ තමයි අපේ මරණ මොහොතේදී ඉස්සරහට ආපු ආපු කර්මේ බක්කාලේලට. මොකද ඔක්කොම තල්ලු කරගෙන ඉන්නේ. ඉතින් කෝක එයිද කියලා කොහොමද දන්නේ? රුවන්වැලිසෑය පෙනේවිද? ගැරන්ටි දෙනගේ බොක්කක් පෙනේවිද? බැල්ලියාගේ පස්සපැත්තක් පෙනේවිද? පෙනුනොත් ගියා. ආයේ මේ බලක් ගන්න මොකක්වත් නැහැ දුන්නෙන් වීදිච්ච ඊතලේ වගේ ගියා. ඒක බලන දැන් සති අරමුණේ ඉන්නකොට එළියට පයින් නැටි. දැන් මේ ඉතින් කරප්පන් ඉන්න ඕන කවන්නේ නැහැ නේ. තාම මැරිලා නැහැ නේ. දැන් පේනවනේ. මේකටත් කරප්පන්නේ. මේක දකින්නත් බෑ. ඒ කියන කොහොම සංසය හිත සමාහිත කරගන්නේ. කොහොම සමාහිත කරන්නේ? 120 විතර දුර වාහනික එක පාට බ්‍රේක් ගැහුවොත් නතර වෙන්නේ ඒක ස්කිඩ් කරනවා. ඒ ටික ටික බ්‍රේක් කඩන්න ඕන. විශේෂයෙන්ම වැස්ස වෙලාවක එහෙම ගැහුවොත් ඉවරයි. ඒ නිසා මේක යන්නේ 120ටත් නෙමෙයි 33000ක විතර වේගයෙන් දුවන්නේ. කොහේ බ්‍රේක් ගන්නද? හරි භයානකයි. හොඳම දේ තමයි ටික ටික ටික ටික දැකලා දැකලා දැකලා අඩු කරලා ඒ හිත නන්නත්තර වෙන්නේ නැති වෙලාවල් බලලා වැඩි වෙලාවල් බලලා තමන්ගේ කාලසටහන හදා ගන්න ඕනේ. නන්නත්තර වෙච්ච වෙලාවක කිසි විනිශ්චයක් ගත්තොත් කවුරුත් එක්ක හරි ඇසුරක් පැවැත්වුවොත් නිගමනයක් කෙරුවොත් කද්දාවත් yaadෙන්නේ නැහැ. අපි ගන්න තීන්දුව ඔක්කොම අරන් තියෙන්නේ නන්නත්තර වෙච්ච වෙලාව. ඒ මොකද හිත තැම්පත් වෙච්ච වෙලාව විනිශ්චයක් ඕනේ නැහැ. මාමූත චිත්ත නියාමයක් තියෙන. ඒක නිසා බොහෝ වැඩ ඔළුවේ දාගෙන අවුල් වෙච්ච මිනිස්සයාට මැරෙන්නවත් වෙලාවක් නැති වගේ මිනිස්සෙකුට මරණ වෙලාවේදී මොකක් එළියට එයිද මොකක් එළියට කඩාන පණීද කියලා කියන්න බෑ. ඒක තරුවචනන්සේ බුදු වෙන්න ඉස්සලා දවසේ දැකපුවාම මේ මිනිස්සු මොන මොන මොන චරිත ගත කරගෙන හිටියත් මරණයෙන් එහාට මොකද්ද වෙන්නේ කියන එක මේ සංවේග පහළ වෙනවා. අප මේ නටාගෙන යන නාඩගමත් වෙන සිද්ධියක් දිහා බලනකොට ඒ නිසා මොනවා වුණත් ඒ තමන්ගේ හෘද සාක්ෂිය කියලා එකක් තියෙනවා. ඒ හෘද සාක්ෂිය දන්නේ පව් විතරයි. අපි මේ සතියේදී උගන්වනවා හෘද සාක්ෂියට සතිය අඳුලා දීලා කියනවා gedara සතිය ආවට පස්සේ හෘද සාක්ෂිය කොහොමද සතිය අඳුරගන්නේ කියලා ඒක ප්‍රකාශ කරන්නේ. පුළුවන් තරම් හෘද සාක්ෂියට සතිය දාලා ඒක Tamange වාංගු ලක්ෂ්‍ය බවට පත් කරනවා. හැරවුම් ලක්ෂ්‍ය බවට පත් සතිය කොයි රත්යදකවත් සතියට ආපු වෙලාවේ ඒක හෘද සාක්ෂියට වාංගු ලක්ෂණය කරගන්න. එදාට මනුස්සකම එනවා. ඔක්කොටම සමාන අවස්ථාවක් තියෙනවා. එහෙම නොවි හෘද සාක්ෂියට ගත්තොත් තණ්හාව, හෘද සාක්ෂියට ගත්තොත් මාන්නේ, හෘද සාක්ෂියට ගත්තොත් ditthිය. ඒක තමයි මෙතෙක් කල් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් හොරා ගැම්මයි පේ නැහුව වගේ තමයි කොහේ අතේ ඇයි දන්නේ. ඒ නිසා මේක ඇහෙනකොට පාලනයක් නැතුව ගියා, රැහින් ගැලවිලා ගියා නිකන් සරුංගලේ නූල කඩලා ගියා වගේ හිතේ. නමුත් ඒක මරණ මොහොත වෙනකොට වැඩි දැන් මෙන්නේ කොහොඳයි. අපායට ගිහිල්ලා යම රජුට ඉස්සලා වෙනවට වැඩිය දැන් වෙන එක හොඳයි. හොඳටම වයසට ගිහිල්ලා වම තිනකොට දකුණ යන වෙලාව වෙනවනේ නාගෙත් අරකට තෙයි නැත්තම් ආච්චිය බොලන්නේ පාත් වෙලා වරෙන්නේ උළු අස්සේ හැප්පීලා තීය වැටෙන ඩොග් ගාලා කියන වෙලාවට එනවනේ. එදාට කරන්න බෑ. එදාට ලොකු ඕනකමක් නම් එනවා. අනේ ඉන්ජෙක්ෂන් එකක්වත් නැද්ද ගෙලිම මට සතිය පිටවල දෙන්න. ඔපරේෂන් එකක් බැරිද ඉන්දියාවේ ගිහිල්ලා හරි සතිය පිටවල දෙන්න ඉම්ප්ලාන්ට් කරලා දෙන්න. නැත්නම් බලි කර්මයක්, තොවිල් කර්මයක් තියෙනවා ඕනේ ගානක් දෙයි. මොකද පේනවනේ දැන් ඉස්සරහා මේ කර්ම නිමිති, ගත නිමිති පහළ වෙලා නැතිනේ. ඒිට ඉස්සරලා ජීවිතේ භද්‍ර යවුනේ තරුණ වයසේ කලු කෙස්ටි බීදි කරනවා නම් භාවනා කරන එකටත් වඳින්න එපායි. පෙළඹුණාට වඳින්න එපායි. මට 26 මේ පණවිඩි හම්බෙලා 36 වෙනකන් ගත කරපු කාලය ගැන හිතනකොට අවුරුදු 26ට ඉස්සලා කවුරු හරි වාඩි වෙලා ඉන්නවා දකින්නකොට මට පත්කඩේ එල්ල වඳින්න හිතෙනවා බුදු අම්මේ මෙතන තියෙන විප්ලවේ. මේ හැට පිටලා හොට බිමැල්ලා බෝධින් වහන්සේලා වටේ කරකිනවා 1500 වේගෙන් වගේ RPM එක මේ දුවට බබෙක් හම්බේ. අයියෝ ඒත් බුද්ධහග ඒකෙල්ලෙලා මේ සතියේට කවුරු හරි එක තප්පරයක් වාඩි වෙලා ඉන්නවනම් අර ලක්ෂ ගණන් කරනකොට දෙක තප්පරයක් වාඩි වෙලා ඉන්නවා මේක තමයි ශාසනික තියෙන ආශ්චර්ය ධර්මය. ඒක නිසා හෘද සාක්ෂියට ගන්න සතිය. හෘද සාක්ෂිය සතියට ගත්තාම කිසිම විනිශ්චයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට කවුරු මැරිලා අපායට ගියත් කවුරු මේ ගියත් එයා දන්නව මට වෙන්න ඕන දේ වළක්වන්න කාටවත් බෑ. ඒකට ලෑස්ති වෙන එකයි කරන්න තියෙන්නේ. ඒක වසංගල වැඩන්නේ අඩු ගානේ මේ චිත්තක්ෂණේ බේරපන්. ඊගාවට එන චිත්තක්ෂණේ සුභ සිද්ධිය සඳහා දෙවන්නේක් සම්බන්ධ නැහැ. ඒ නිසා චවමානේ uppajjamaane හීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ මේ හිතවිලි එකට වෙකට පයින් හැටි හොඳට විවේකීව බලන්න සොලෝ එකේ යන්න කියලා කියනවා. thin slicing of time. මේ කරන දේවල් නැවතිල්ල කරලා කොහොමද මේ එක එක පණින්නේ හරියට ක්‍රිකට් එකක කැච් එකක් හරි අවුට් එකක් හරි ගන්න ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් කියලා දාන්නේ අර. ටික ටික හිමීර දානකොට පේනවනේ එතකොට කැච් එක ගත්තද වැටුණද කියලා. අන්නේ ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් තමයි සතිය කියන්නේ. තමන්ම කරන දේ නැවතිල්ලේ සයිලන්ට්ලි මයින්ඩ්ෆුලි කරලා බලන්න හරිම පාළුයි. හරිම කම්මැලි. හැබැයි එකක් විශ්වාස කරතයි කර්ම රැස් වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන සංගතිය පේන්න පටන් ගන්නවා. කාගවත් එක නෙවෙයි Taman එකක්. අනේ එදාට හිතා ගන්න පුළුවන් මේක දියුණු කෙරුවට පස්සේ චවමානයේ uppajjamaනේ හීනේ ප්‍රතිනේ සුබන්නේ දුබ්බන්නේ සුගතේ දුක්ගතේ මිනිස්සු හැසිරෙන හැටි තමයි මේ චේහිතක ක්‍රියාකාරකම්. ඉතින් ඒක දැනගන්නයි අපිට මනුස්සකම හම්බෙලා තියෙන්නේ. ඒක දැනගන්නයි මේ මධ්‍යන ලක්ෂ්‍ය විදියට අපි සතිය තියාගෙන ඉන්නේ. හැබැයි ඒක දැනගත්තා කියලා හිත නරකට යන්නේ නැහැ කියලා හිතන්න එපා. අඩුවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා හිත නරක් උණයි කියලා පොත්ත බීම නැතර කරන්න එපා. දිගටම පොත් ලැබීම කරන්න කරන්න කරන්න කරන්න තමයි තේරෙන පටන් අරගනි බිස්නස් එක දුවන්නේ පාඩුවටද ලාභයටද කියලා. ඉන්ටර්නල් ඔඩිට් එක්ස්ටර්නල් ඔඩිට් එන්නේ ඉස්සෙල්ලා Tamandම දැනගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඒකව සංගණන කතා කරුවට අපි කොයි වෙලාවෙ අකුලයි දන්නේ. ඒ නිසා අපි ළඟ තියෙනවනම් යම් වෙලාවක වර්තමාන මොහොතේ හිත සතිය තියෙන බව දන්න ගතිය අන්නේක හුවා දක්වන එක තමයි අපි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් කරන්නේ. ඒක ප්‍රකාශ වුණා නම් පුදුම ආත්ම ශක්තියක් ඇති වෙලා පහුවෙන්ද යන්නේ භාවනාවට අන්නේ එවැනි ආත්ම ධෛර්යයකින්. එනිසා මට කහා පාට ඉලියක් ලැබුණොත්ද සෝවාන් වෙන්නේ නිල් පාටනෝ සකදාගාම වෙනවද නැත්නම් පළවෙනි ධ්‍යානෙ ආපුවම මොකද වෙන්නේ කියලා ලයිස්තු කියවනවනේ කට්ටිය. ඒකල මයින් අහනවා සාස දැන් හරි මෙන්න මේ කොටුව විදිහට මම දැන් කොතනද ඉන්නේ. ආ ඔන්න මට තියෙන්නේ බබා හම්බෙන්නත් ඉස්සලා කේන්දරේ හදලා දෙන එක තමයි. හැම භාවනා මධ්‍යස්ථානම ඕක තමයි වෙන්නේ. Taman ඉන්නේ වැඩි වැඩියෙන් සතියේ නම් Taman ඉන්නේ වැඩි වැඩියෙන් මේ ආත්ම Tamanගේ හෘද සාක්ෂියේ නම් ඒ බව Taman දන්න දන්නවා නම් ඒකට තමයි බුදු වෙනවයි කියන්නේ. එතකොට පුත්‍රජානන්සේ කෘත්‍යමාර. ඒ නිසා මේ දේවල් වල බැත පාහිනකොට මේ බැත මේ කාටුව මේ පිට කාටුව කියලා මේ ටික සුද්ධ කරගන්න දන්නවනම් අපි ළඟ තියෙන පින් ටික හොඳටම ඇති. මොනවාක්වත්ම උපයන්න ඕන උපයන්න ඕනලා තියෙන මේ ටික තෝර බේරගන්න එක. මේක බැත මේක කාටුව මේක පිට කාටුව කියලා මේ කලවම් කෙරුවාට පස්සේ ඉතින් අපි කියනවා අනාහ ගන්නවායි කියලා. වෙන් කරගත්තට පස්සේ කියනවා අනාගාමි උනායි කියලා. ළඟ ළඟ තියෙන. අනාගාමි වෙන්න පුළුවන් අනාහ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනන සුඛය කියලා එකක් තියෙනවා. මේ දේවල් අනාහ ගන්නවාට. තව එකක් තියෙනවා ණය නැති සුඛය කියලා අනන සුඛයක් තියෙනවා. දු දක්ෂ ආර්ථිකය දන්න කෙනා කවදාකවත් මොකේට ණය වෙන්නේ නැහැ. එදා ජීවිතේ ඒකට කියනවා අනන සුඛේ. දැන් ඉන්න කට්ටියකේ තියෙනවා අනන සුඛයක්. අරකත් තනාගෙන මේකත් තනාගෙන බැංකු ලෝන් එකත් තනාගෙන ඉන්ෂුරන්ස් එකත් තනාගෙන එහෙම අනන සුඛේකුත් තියෙනවා. ওই දෙක ළඟ ළඟ තියෙනවා. මම හිතනවා චාවමානී උපජ්ජමානී බලනවට වැඩිය මේ අනා ගන්නවද අනාගාමි වෙන්නවද යන්නේ කියන එක දැනගන්න පුළුවන් වුණොත් ඒ කෙනාට තේරෙන් අරගනි ඒක තීරුම් ගන්නට උදව් කරන්න කවුරුත් නැහැ මිත්‍යා දෘෂ්ටි අතහැරලා මම මේ වැඩ කරන්නේ නිවනටය මම මේ දැනගන්නේ මගේ චිත්තසංතානය ඒක මේ සීල ශික්ෂාව නෙවෙයි මම කලින් කිව්ව විදිහට ඒක ප්‍රඥා ශික්ෂාව. අන්නේ ඒකට කියලා දැනගෙන ඒකට පෙළඹුණා නම් අනිවාර්යයෙන්ම ඒ බුදුහාමසගේ නීතිය චිත්ත නියාමේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒකේ නෑ මේ ඥාන පිරිමේ කමක්. පැවිදි උපවිදි ගතිය මොකක්වත් නැහැ නිසා සියලු දෙනාට තමන්ගේම භාවනාවේදී ලැබිච්ච අත්දැකීම් මේ තෝරලා සරති විවරති උත්තානි කරෝති දේශේති කියන විදිහට හෙලි කිරීම පුරුදු වෙච්ච දවසේ තේරෙවි නිවන ඉච්චර ඈත නෙවෙයි කියලා. ඉතින් ඒක සියලු දෙනාටම තේරුම් ගැනීම පිණිස මේ චතුපපාත ඥානය පිළිබඳව කරන දේශනාවත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා